ඒක අහුවෙන්නේ ඒ වෙන දේ ඒක වෙන වංචනික ස්වරූපේ අහුවෙන්නේ භාවනා කරන කෙනාට විතරයි. භාවනා නොකරන කෙනාට මේ මේ රාගානුසේක හොල්මනක් කියලා තේරෙන්නේ නැහැ. පටිඝානුසේක හොල්මනක් කියලා තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක හොඳ පැත්තට දාගෙන හරි පැත්තට දාකට කටයුතු කරනවා. මොකද ඊටාම ගැඹුරින් භාවනා කරන වෙලාව උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මේ පැත්තකට වෙලා හොඳට සක්මනක් සම්පූර්ණ වෙච්ච වෙලාවක එහෙම නැත්නම් පරියංක භාවනාවක් හොඳට සතිය එළඹ සිටි වෙලාවක අපි භාවනා කරන අරමුණ හොඳට ආම්බාම් කරගත්ත වෙලාවක මේචල් කරගත්ත වෙලාවක තුනී කරගත්ත වෙලාවක සියුම් කරගත්ත වෙලාවක මේ විවිධාකාරයෙන් මේ අනුසේ වශයෙන් පවතින රාගය හොල්මන් කරන හැටි අනුසේ වශයෙන් තියෙන පටිඝය විවිධාකාරයෙන් හොල්මන් කරන හැටි බලනකොට අපි මෙතෙක් කල නම් හිතා හිටියේ මේවා කුසල ධර්ම කියලා. නමුත් මේවා තාම මේ අකුසල ධර්මයක හොල්මනක් අකුසල ධර්මයක මායාවක් කියලා තේරෙනවා. ඒ අනුව බලනකොට අපේ වංචනික ධර්ම කියලා අපේ රේරුකාණ චන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේ ලියපු පොතකුත් තියෙනවා. ඒ වගේම මේ නිත්‍යපකරණේ පොතේ සඳහන් කරලා තියෙනවා මේ මිනිස්යා තුල වංචනික විදියට විකෘති විදියට වැඩ කරන වංචනික ධර්ම. ඒ අනුව කියනවා මෛත්‍රී භාවනාව මෛත්‍රිය කරනකොට උඟ දෙනෙක් මේ මෛත්‍රිය තුල තියෙන රාග අනුසය අඳුනගන්නේ. ඒක නිසා මෛත්‍රියට කිට්ටුව තියෙන හතුර, පේන තියෙන හතුර තමයි වෛරය. ඉතින් වෛරය තියෙන කෙනාට කියනවා මෛත්‍රිය වඩන්න කියලා. එතකොට අර මේ තද කටුකරෝසන ගතිය, නපුරු ගතිය, පටිඝ ගතිය නැති කරන්න පුළුවන්. ඈතින් තියෙන හතුර තමයි තෘෂ්ණාව. අපි ඒ නිසා මෛත්‍රී කරන්න ගන්නකොට වස්තුවක් ඒ මෛත්‍රී කරන්න ගන්නේ මධ්‍යස්ථ පුද්ගලෙක් මිසක්කා ප්‍රිය පුද්ගලෙක් ගන්න එපයි කියනවා. එහෙම නැත්නම් විෂභාග පුද්ගලෙක් ගන්න එපයි කියනවා. ස්ත්‍රියව පුරුෂයෙකුට මෛත්‍රී කරන්න යන්න එපා. පුරුෂයෙක් ස්ත්‍රියවට මෛත්‍රී කරන්න යන්න එපා. ඒක බොහොම හරියන ගතියක්. පේන්න තියෙනවා. හැබැයි යටින් වැඩ කරන්නේ රාගේ. ඉතින් ඒක නිසා මේ මෛත්‍රී භාවනා පාවිච්චි කරනකොට ඒක අපි චතුරාර්යක භාවනාවල තියෙන බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුබස්සති කියලා තියෙන මේ මෛත්‍රී භාවනාවේ වැඩ කරන්නේ රාගානුසයක් කියන එක ගොඩෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒක නිසා මෛත්‍රී භාවනාවෙන් දියුණු වෙනකොට ඒ මෛත්‍රියට අරමුණු කරගත්ත කෙනා එල්ල කරගත්ත කෙනා මේ විෂභාග කෙනෙක් එහෙමනම් ඒක හරහා විශාල පටලවිලි සිද්ධ වෙනවා. ඒක නිසා භාවනා කරනකොට විතරයි තේරෙන්නේ මේ තමන්ට තමන් මෛත්‍රී කරගන්න බැරි ඇත්තෝ තමයි මේ ලෝකෙට මෛත්‍රී කරන්න කවදා හෝ මේ මම දැන් මෙතන කියන වර්තමාන මොහොතට මෛත්‍රී කරපු කෙනා කෙලවර වෙන්නේ නිවන් දැකලා. ඒ වෙනුවට අපි හිතනවා ඒක අමාරුයි අල්ලපු ගෙදර කට්ටියට මෛත්‍රී කරන්න ලේසි. එහෙම නැත්නම් අහල පහල ඉන්න අයට මෛත්‍රී කරන්න ලේසි. මම මේ ආවතක්සේරු කරන්න හදනව නෙමෙයි මෛත්‍රිය. නමුත් පේන්නේ ඒ තුල මේ තමන්ගේ ඉන්න වර්තමාන මොහොතට ද්වේෂය නිසා බාහිරයට මෛත්‍රී කරන්න හදනවා. ඒ වගේම මේ මෛත්‍රී කරන්න ගන්නෙත් රාගානුසය තියෙන එකක් වෙන්න පුළුවන්. ඒ නිසා කරුණාව මෛත්‍රී වගේ ධර්ම භාවනාවක් වශයෙන් වඩනකොට ඒක නිවනටම තුරු දෙන්න ඉස්සෙල්ලා ඒක හරහාම එන්න වංචනික ධර්ම වගේකින් පටලැවෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා එවැනි ධර්ම විපස්සනාවේදී විවසන භාවනා කරන මධ්‍යස්ථානවල උගන්වන්න යන්නේ නැහැ. මෛත්‍රී භාවනා උගන්වන්න යන්නෙත් නැහැ, කරුණා භාවනා උගන්වන්න යන්නෙත් නැහැ, සද්ධා උගන්වන්න යන්නෙත් නැහැ. පුළුවන් නම් වර්තමානයේ ආනාපානයේ හිත තියන්න. පුළුවන් නම් වර්තමානයේ කයේ හිත තියන්න. ඉතින් ඔක්කොම ලැවිල්ලා කියනවා අනේ මෙච්චර මේ පටන් ගන්න කියලා තියෙන මෛත්‍රියයි කරන්නේ නැත්තේ කියලා. ওই පණ්ඩිස්වාංශය ඇවිල්ලා ඒ එතකොට ඇත්තටම කඳු බොඩ පටන් ගන්නත් තිබෙලා නැහැ. මත්ය කොට ඉන්න වෙලාවේ ඊ타මත්ම මේ දක්ෂව වයසක උපාසක මහත්තයෙක් කියලා භාවනා කරාලු. භාවනා කරන ඉතින් යාට ඒ යම් ප්‍රමාණයකට විපස්සනා හරියට පස්සේ මේ සයිඩ්ඩොට ඉඹෝම ගෞරව කරාලු ඊට පස්සේ එක දවසක මෛත්‍රී භාවනා කරලා තියෙනවා පහුවෙන් දැයිලා බයින්වලු බයින්වලු බයින්වට සයිඩ්ඩොට ඉතින් සයිඩ්ඩෝ අහගෙන ඉතින් මෙච්චර කල් මට මේක උගන්වන්නේ නැත්තේ මොකද්ද මොනවද මෙච්චර කල් ඉගෙනුවේ මට මෛත්‍රී භාවනා කියනවා කොච්චර ලීසර් පටන් ගන්න පුළුවන්ද කියලා ඒ මෛත්‍රියට තියෙන කැමැත්ත නිසා මෙතෙක් කල් උගන්වන්නේ නැති කමට බයින්න පටන් ගත්තයි කියලා සයිඩෝ කතා කරලා කියනවා. නමුත් ඒක හරි උගන්නන්න සයිඩෝ පෙළඹුණේ එයාගේ විපස්සනාට තියෙන දක්ෂකම නිසා. ඒ නිසා ඒ මෛත්‍රිය පටන් ගන්න එපයි කියන කතාවක් ස්වාමීන් වහන්සේගේ අදහසක් තියෙනවා. මෛත්‍රිය පිළිබඳ දැනගෙන හිටියට කමන්නේ නැහැ. ආරම්භ කරන වෙලාවේ අවශ්‍ය නම් විනාඩියක් දෙකක් කරාටදී දෝෂිකුත් නැහැ. <clears throat> හැබැයි ගමන කෙලවර වෙන්නේ මේ වර්තමාන මොහොතේ හිත පිහිටවීමෙන්. මම මාස ගාණක් ඉඳලා පස්සේ මට මෛත්‍රී භාවනා ඉගෙනුවා. උගන්වනකොට එංගලන්තේ හිටපු හොඳම භාවනාකාරයෙක් ඇවිල්ලා කණ්ඩායමක් එක්ක සයිඩත් එක්ක මේ කියලා කියවනවා. ඒ මිනිස්සයා කියනවා ස්වාමීන් වහන්සේ බටහිර මිනිස්සුන්ට මෛත්‍රී උගන්වන්න එපා. ඒ මිනිස්සු දන්නේ නැහැ. ඒ මිනිස්සු දන්නේ කාමේ විතරයි. මෛත්‍රී කියලා කරන්නේ කාමේ. ඒ නිසා උගන්වන්න වෙයි. ඉතින් සයිඩෝ කියනවා දන්නා ප්‍රමේයට ඉංග්‍රීසියෙන් ඒගොල්ලන්ට මම උගන්වන්නේ නැහැ. මම උගන්වන්නේ විපස්සනා විතරයි කියලා. පස්සේ මට පණිවිඩයක් කියලා දෙවුණා. මම ගියා. ඊට පස්සේ මට කිව්වා මේ එතකොට මම පරිවර්තන වැඩවලට මොකටවත් ගිහිලා තිබුණේ නැහැ. මෙන්න මේ මිනිස්සුෙන් කියපංකෝ මේ මෛත්‍රී භාවනාව උගන්වන්නේ නැහැ. මේ උගන්වන්නේ කෙලින්ම විපස්සනාව. යම් ප්‍රමාණයට විපස්සනාට ගියාට පස්සේ මෛත්‍රී උගන්වනවා. එතකොට එයාට තේරෙනවා මේ විපස්සනාව හරහා රාගය එනවද කියලා. දැන් ඔබ කරන ටික කීපන් කියලා. පස්සේ මම මේ මහතර කතා කරලා ගියා මම මෙච්චර කාලයක් මෙහි ඇවිල්ලා කවදාවත් නැහැ. මොනම එකක්වත් නැහැ. පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් විපස්සනා තමයි පටන් ගන්න. ඒ මොකද මේ මෛත්‍රී භාවනා දිගේ ගියාට පස්සේ දන්නේම නැතුව මෙත්තා මුකේන රාගං වංචේති කියලා තියෙනවා. මෛත්‍රී මුකෙන් රාගේ වංච කරනවා. කරුණා මුකේන රාගං වංචේති. සද්ධා මුකේන රාගං වංචේති. ඒ නිසා තමන්ගේ රුචිතා අවශ්‍යතාවල් ඉෂ්ටකරනද මේ එක එක නම් වණන් දා ගන්නවා. ප්‍රകൃතිය වර්තමාන දකින්න වෙනුවට ඒ නිසා මෛත්‍රී කරුණා ශ්‍රද්ධා ඒ වගේ මේ දේවල් දඩමීම කරගෙන අපි භාවනා කරන්නේ මේ වර්තමාන මොහොතේ සතිය එහෙම නැත්නම් ඇති හැටිය දැකීම හරි නීරසයි. මෛත්‍රී බොහොම පෙඟිච්ච දෙයක්. ඒක බොහොම සිනේහනේ තියෙන එකක්. ඒක නිසා ඒක ලේසියට පහතුත් කරනවා. ඒක දෝෂයක් කියනවා නෙවෙයි. ඒක චතුරාර්යක භාවනාවක් තමයි. නමුත් ඒකේ රාගානුසය හැංගිලා තියෙන බව දැනගෙන ඉන්නවා නම් බේරෙන්න පුළුවන්. ඒ නිසා මේ අනුසේ ධර්ම ගැන කතා කරනකොට භාවනා රාගානුසේ වගේ දේවල් දැනගන්නාතික් භාවනා නොකරපු කෙනාට ওই සාමාන්‍ය ප්‍රමාණයට කුසල් ශීස්ත්‍රේ මෛත්‍රී කරාට කමන්නේ. නමුත් ධානා ශීස්ත්‍රේ මෛත්‍රී කරගන්න හම්බු වෙන්නේ ඊට ඉස්සෙල්ලා කරකවාගෙන යනවා. Tamanට අවශ්‍ය දේවලට Tamanගේ රුචි රුචි තැන් වලට හිත ගෙනියනවා. මෛත්‍රී මුවාවෙන්. නැත්තම් මෙත්තා මුඛේන මෛත්‍රී මුඛයෙන් රාගේ වංච කරනවා. මෙත්තා මුඛේන රාගං වංචේති. සද්ධා මුඛේන රාගං වංචේති. ඒක කියලා දෙන්න ගියාම බෞද්ධයෝ බුද්ධම අකමැති. බෞද්ධ කියන අපේ අම්මලා තාත්තලා ආත්මතු පරම්පරාවේ මෛත්‍රී භාවනා කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මොකද ඇවිල්ලා මේ අපිට එපයි කියන්නේ කියලා. හැබැයි එක්කෙනෙක්වත් මේ ධ්‍යාන මට්ටමට මෛත්‍රී කරන්නේත් නැහැ, නිවන් දකින්න මෛත්‍රී කරන්නේත් නැහැ, නිවන් දකින්න විපස්සනා කරන්නේත් නැහැ. ඒගොල්ලන්ට ඕනේ මේ ගත කරන ජීවිතේ සුන්දරව ගතකරන নানা ආකාර භාවනා ක්‍රම කරනවා. ඒක හරි ඔය බුද්ධ ජයන්ති දිස්සල්ල මොකද භාවනා ක්‍රමයක් තිබුණ නැති ලෝකේ මෛත්‍රී භාවනා ලොකු භාවනාවක් තමයි. දැන් නෑ දැන් රහත් මාර්ගය දක්වා භාවනා ක්‍රමයේ තියෙනවා. එතකොට මෛත්‍රිය ඒකට නිසි තැන ගන්නවා මිසක්කා ඉදිරියට යන්නේ සූත්‍ර වශයෙන් නම් සරුවත්‍යංශය දේශනා කරලා තියෙනවා ඒ මෛත්‍ර චේතෝ විමුක්ති ලබන හැටි. නමුත් මම මේ පුංචි කොටසක් මෙතන මේ උද්දීපනය කරලා පෙන්වන්නේ ඒ මෛත්‍රී කරන කෙනා දැනගන්න ඕනේ ඒකේ රාගානුසය, කරුණාවේ, සද්ධාවේ අපි ජීවිතයේ කරන අපේ රුචිකම් ඉෂ්ට කරගන්න ගියාම භාවනාමුකේ අනුන්ට උදව් කරන්න හදනවා ගුරුවරට වඳින්න හදනවා අනම්මනම් කියාගෙන යනකොට තියෙන්නේ අපේ හිතේ තියෙන බොළඳ ගති වගේක් ඉදිරියට ඇවිල්ලා අර සත්‍යයෙන් ගත කළ යුතුක පැත්තක තියේදී ඒ වගේ පූජාවල් වලට වන්දනා කටයුතු වලට පෙළඹුනහම ඉතින් ලෝකයා නම් ඇත්තට මේකේ දකින්නවා මේ ආචාර ධර්ම වගේ සිද්ධ වෙනවා සමාජ ධර්ම වගේ සිද්ධ වෙනවා හැබැයි ඉතින් විපස්සනා පැත්තෙන් බලනකොට කාලීනාස්ති කිරීමක් වෙන්නේ ක්ෂණයේ පන්නා ගැනීමක් වෙන්නේ ඉතින් සෝරි කියලා තමයි කියන්න වෙන්නේ එතෙන්දී. ඉතින් මේගොල්ලෝ විශාල පූජාවල් ඇති කරනවා. අර සතියෙන් ඉන්න එක බොහොම සරලව කරලා හැකි. එහෙම නැත්නම් ඇති හැටිය දකින්න පුළුවන් දේ වෙනුවට වටවලල් යන වැඩ කරනවා. ඒක ගොඩාක් වෙලාවට රාගානෝසයේ පටලැවිල්ලක්, විකෘතියක්, වංචනික ස්වභාවයක්, විලෝපනයක් විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඕක තමයි ආගම කියන්නේ. ආගමෙන් පුළුවන් තරම් ඔයයි මිනිස්සු කරකොල තියාගෙන නලවල තියාගෙන හැබැයි කෙලින්ම විපස්සනා කරන වැඩක් අත්තාම කියනවා ආපෝ මේ කාලෙව කරන්න බෑ. මේකට මෛත්‍රී බුදුහාමරණකම් ඉන්න ඕනේ. දැන් ওই සාමාන්‍ය පොඩි මෛත්‍රියක් කරන හිටියට කමන්නේ වැඩි බර වැඩ කරන්න යන්න එපා කියලා බය කෙරෙල්ලක් තමයි කියන්නේ. ඒ වගේම පටිඝහනුසය ඒ කියන්නේ අපිට තියෙන නුරුස්නා ගති එලිකරන්න ඕන වෙච්චාම අපි විකෘති ස්වරූපේ ඒ පටිගේ ක්‍රියාත්මක වෙනවා අපේ හැරින් අපි නමුත් එතකොට ඒ නම නෙවෙයි දෙන්නේ වෙන නමක් දීලා පටලවනවා ඒක නිසා සමහර විටක ගීගෙන් නික්මීම වශයෙන් පෙනී හිටිනවා gederin මිසුරු තියෙන තරහව මේ විවේකයේ සඳහා නෙවෙයි ගීගෙන් නික්මෙන්නේ එහෙම නැත්නම් හරක් හවරා හරක්ෙක් මරලා හොරෙන් පොලිසියෙන් එල්ලනකොට වනගත වෙනවා ඒකල කියනවා මට එපා වෙලා තියෙන ගමේ ජීවිතේ ගමේ ජීවිතේ පාජිල පොලිසියෙන් එල්ලගෙන හින්දා එනිසා මේ ගෙදර මිනිසුන්ගේ තියෙන ප්‍රශ්නයන් නිසා දූවගෙන එනවා ස්වාමීන් වහන්සේ බැරිද පැවිදි වෙන්න? අරණ්‍යගත වෙන්න බැරිද? එහෙම නැත්නම් මේ මට එපා වෙලා තියෙන ගෙදර දොර ඒ කියන්නේ මොකද්දෝ කචල් එකක් දාගෙන. ඒක පෙන්වන්නේ නික්කම්ම ස්වරූපෙන් තමයි මේ ගීගේ නික්මීම ස්වරූපෙන් එහෙම නැත්නම් මේ ප්‍රශ්නෙන් පැන යාම ස්වරූපෙන් පටිගය නික්කම්මේ විදිහට එන්න පටන් අර ගන්නවා. ඉතින් එහෙම කෙනාට කිව්වොත් එහෙම ඔය තියෙන පරාජිත නෙක්ඛම්මයක්. ඕක නෙවෙයි නෙක්ඛම්මය කියන්නේ නෙක්ඛම්මයට නම් ඒක දැකලා ආදීනව දැකලා එන්න ඕන කියලා. ඉතින් එතකොට ඒගොල්ල කියනවා මේ අපි පැවිදිින්න ආවත් අපිට උපස්ථාන කරන්න අපිට උදව් උපකාර කරන්න හැම වෙලාවෙම කරන්න බෑනේ හම්බ වෙච්ච වෙලාවෙ පණින්න ඕන කියලා. හම්බ වෙලාවෙ පණින්නේ අවස්ථාවාදී. ඒ කට්ටිය කවදාකවත් පැවිද්ද ලස්සන කරන්නේ නැහැ. ඒගොල්ලන් කියනවා ඔය තියෙන්නේ gedarat එක්ක තියෙන තරහක්. ඒ නැත්නම් කාගාරිත් එක්ක තියෙන තරහක්. එතකොට මේ කරෑරීමක් සඳහා පැන යාමක් සඳහා මෛත්‍රී කරනවා. මේ ද්වේෂය නිෂ්කම්මේ වශයෙන් පෙනී හිටිනවා. ඒ නැත්නම් අසත්පුරුෂයෙක් දැක්කට පස්සේ මම මේ සෙනෙකට කැමති නෑ කියලා අර මනුස්සයාට නොදකින් කියන්නේ නැතුව කියනවා මම මේ සෙනෙකට කැමති නෑ මේ අසත්පුරුෂ අයින් කිරීමටයි කරන්නේ ආදිවාසී මේ කටයුතු වල ගාක් වතාවක් කරනකොට තමයි Tamanටම අහුවෙන්නේ මේකට වෙන න්‍යාය පත්‍රයක් තියෙනවා. සිද්ධ වෙන දේ නෙවෙයි. ඒක දකින්න නම් අපි භාවනාව කරලා තියෙන්න ඕනේ සීල ශික්ෂා සමාධි ශික්ෂා වශයෙන් ගිහිල්ලා හිතට අරමුණු එන නොවන මට්ටමට ගියාට පස්සේ මේ විවිධ වංචනික ක්‍රම වංචනික ධර්ම අසුරු කිරීමෙන් තමයි හිත අර අසන්තුප්තිකර ආතාවල් සන්තුප්ත කරගන්න හදන්නේ. යෝගාවචරයත් නොදැන ඒකට උදව් කරනවා. මේක ප්‍රකෘති කියලා හිතාන. එතන තියෙන විකෘති භාවය දිගටම අනුසේ ධර්ම ශේෂ්ත්‍රයේ දිගටම පවතිනවා. ඒක නිසා ෂටගති, මායාවී ගති, වංචනික ධර්ම පිළිබඳව නිතරම යෝගාවචරය දැනගෙන ඉන්න ඕන. දැනගෙන හිටියේ නැත්නම් අපි මේ එක බරුවක් කියන්න බරු 1000ක් ගොතන්න ඉඩ තියෙනවා. ඒ වෙනුවට කල්යාණ සත්පුරුෂයෙක් ගාට ගිහිල්ලා ඒක සාකච්ඡා කරලා මේකේ තියෙන්නේ ඇත්තටම කවුරුත් එක්ක තියෙන ද්වේෂයක්ද එහෙම නැත්නම් නුරුස්නා ගතියක්ද මම මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ කියලා තේරුම් ගස්සලා දෙන්නත් බෑ බණ භාවනා නොකරපු කෙනාට. ඒගොල්ලන් කරණ තියෙන්නේ ඕක ඉතින් ආ හොඳයි හොඳයි කියලා බබානහලවන එක විතරයි කරන්නේ. ඒ නිසා හොඳට මතක තියානින්න භාවනා කරගෙන යනකොට Tamanට භාවනා ශේස්ත්‍රයේදී පරියංකේදී සක්මනේදී මතුවෙන අරමුණු විශේෂෙහි Taman ක්‍රියාත්මක කරන ආකාරය දිහා බලනකොට Tamanට තේරෙන්න පටන් අර ගන්නවා යම් යම් අරමුණු වලට අපි ආවේග ජනකව ප්‍රතික්‍රියා කරනවා. යම් යම් ආවේග අරමුණු වලට අපි ආවේග ජනකව බැඳෙනවා. මේ දෙකේදීම වංචනික ධර්මයක් වැඩ කරනවා. ඒකෙන් ඒ වගේම තමන්ගේ චරිතෙත් පේනවා. අන්න ඒ ටික කමඨහන් වார்த்தාවට දාන්න පුළුවන් නම් අහණේ කරන්න තේරෙනවා මේ කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. ඒකේ හෙලි වෙන්නේ නැහැ. ඒක ලියමන ඒකට අත නැමෙන්නේ නැහැ පෑණි චින්ත මදි වෙනවා කොළ නැහැ ලියවෙන්නේ නැහැ. දැන් ගොත ගහන ගතියක් එනවා. මොකද ඒකේ වංචනික බව නිසා. නමුත් ඒ වගේ දෙයක් වෙන්නේ හොඳ කල්යාණ සත්පුරුෂයෙක් ඉන්නකොට. දැන් සරුවචන් වහන්සේ වගේ ඉදිරිපිට ඉන්නවනම් අපිට ඒ වගේ ගොත ගහන්න බෑ. සරුවචන් වහන්සේට පේනවා මේ මොකාට දෙන්න හදන්නේ කෙල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. නමුත් සරුවචන් වහන්සේගේ ඇහැ නැති වුණානේ. ධර්ම චක්ෂුෂ නැතුණාට පස්සේ Taman දැනගෙන තියෙන්න ඕනේ වංචනික ධර්ම කියන එක. ලොකු ස්වාමීන් වහන්සේ පොතේ ලියලා තියෙනවා සමහර යෝගාවචරයන්ට මේ භාවනාවේදී හොඳ ප්‍රසන්න මේ ප්‍රභාසර ආලෝක පේන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරගේ යටි හිතේ තියෙනවා මේකට ආසාවක්. ඉතින් ඉඳපු ගමන් කවි කොයිලාකාරී ගුරුවරයාට කිව්වට පස්සේ ගුරුවරයා කිව්වොත් ඕක ඇතුළත නතර වීම කියන්නේ ඕකයි. ඕකට ප්‍රේම කෙරුවොත් භාවනා නතර වෙනවා. ඒක නිසා ඕක ආවට අරමුණේ ඉඳ එහෙම නැත්නම් සතිය කඩා ගන්න එපයි කියලා කොච්චර උපදෙස් දුන්නත් මේ යෝගාවචරය කියනකොට අපේ ගුරුන් වහන්සේ මං විතර භාවනා කරලා නැහැ මට ආලෝකය හම්බුනාට ඊර්ෂ්‍යා කරනවා ඉතින් ඒ නිසා මොනම දෙයක් ගුරුවරයා කිව්වත් ඇහෙන්නේ නැතුළු ඊට පස්සේ ඒ මොකද තමන්ගේ ඒ තරම්ම අර මතුවෙච්ච ආලෝකයට නැත්නම් බුදු පිළිවෙලක් දැකපුවාම එහෙම නැත්නම් මැරිච්ච ආච්චි දැකපුවාම ඒකට ප්‍රේම කර කර ඉන්නවා ඒකටම පොහොර දාන කර්මස්ථානාචාර්යවරුත් ඉන්නවා. අසීමිත පොහොර දාන. ඉතින් ඒගොල්ලෝ පිටිපස්සේ යනවා. මෙතන මේ වංචනික ධර්මයක් වැඩ කරන්නේ කියන එක තේරුම් කළා දුන්න නැති වුණොත් වෙන්නේ අන්ධ પરම්පරාවකට වැටෙනවා. කමටහන් දෙන කෙනත් අන්ධයි, ගන්න කෙනත් අන්ධයි. ඊට පස්සේ බොහොම සතුටින් හරි අරක වුණා මේක උණයි කියලා নানা ආකාර පට්ටම් අරගෙන හිටියට මෙතන වංචනික ධර්මයක් වැඩ කරන්න කියලා දන්නේ නැති බව ඒක ලස්සනට පේනවා මේ අනෙකුත් ආගම් වල භාවනා ක්‍රම තියෙනවා. මේ භාවනා ක්‍රම වල හදාarලා බැලුවොත් හැම ආගමකම තියෙනවා එකකවත් නැහැ භාවනා ක්‍රමයක් නැති ආගමක් නැහැ. නමුත් එව්වයිදි ගෙහෙල්ලි වරලා ඒක තැනක හිර වුණාට පස්සේ ඒගොල්ලෝ දෙන අර්ථකතනෙන් ගුරුනාංශයේ ගෝලයේ දෙන්නම දෘෂ්ටිගත වෙලා ඉන්නේ ඉන් එහාට යෑමක් නැහැ. ඒක නිසා මේ බුද්ධ ආගමට විතරයි ආගම තියෙන්නේ මේ භාවනා තියෙන කියලා පටලවා ගන්න එපා. අනික හැම ආගමකම තියෙනවා අපිට වැඩි කැප වෙලා භාවනා කරන මිනිස්සුත් ඉන්නවායි කියන. නමුත් මේ දෘෂ්ටි නිසා මේ වංචනික ධර්ම නිසා ඒගොල්ලෝ කියනවා මෙතනින් ඒගොල්ලෝ අල්ලනවා මෙහෙමයි මෙහෙමයි කියලා. ඇමරිකාවේදී කරලා තියෙනවා මේ පරිශ්‍රණයක් උන්ටටම දක්ෂ අධ්‍යාපන ආයතනයේ ඉන්න එක එක ආගම් අදහන ළමයි අරගෙන කියලා මේක පරිවේශනයක් සඳහා කරන්නේ එන්නේ කියලා. ඉතින් කතෝලික ළමයි, මුස්ලිම් ළමයි, බෞද්ධ ළමයි, Hindu ළමයි අරගෙන කියලා තියෙනවා මෙන්න මේ අරමුණේ අසවල් අරමුණේ දුවට භවනා කරන්නයි කියලා. මේ කරනකොට මේකට බැඳෙන්න එපා, මේකට බැඳෙන්න එපා කියලා තාක්ෂණික උපදෙස් දීලා. ඉති උපදෙස් දුන්නාට පස්සේ ටික කාලයක් කරනකොට දක්ෂ පින්වන්ත ළමයි නිසා ඉති එක එක්කනට මේ එක එක ආලෝක මට්ටම් පේනවලු. ඉතින් ඒක මට්ටමට ආවට පස්සේ සමාජ ගවේෂණයක් කරලා තියෙනවා. කතෝලික කෙනකින් අහුවොත් එහෙම මට මෙහි වගේ භාවනා කරන සුදු පාට ආලෝකයක් දැක්ක මොකද්ද කියලා ආයේ තමයි ਸਰබලදාරි දෙවියන් වහන්සේ කියලා යා කියනවා. මුස්ලිම් කෙනෙක්ගෙන් ඇහුවොත් කියනවලු මේ අල්ලාහ්තුමා ගල්ලේනේ භාවනා කරනකොට එලියක් මතු වුණා. ඒකේ තමයි ඔය සුද්ධ කුරානේ ලියලා තිනේ. ඒ එලිය තමයි මේ කියනවා. Hindu කෙනාට කියනවා කියනවා මේක තමයි බ්‍රහ්ම පදාර්ථය කියන්නේ. ඉතින් ඒගොල්ලෝ හිතන දැන් ඉතින් කෙලවරට අවිල්ලයි කියලා මේ ඔන්න මෙන්න ඇවිල්ලා ඉන්නවයි කියලා. එතකොට ඒ පරිශ්‍රණය කරපු එකනා කියනවා බෞද්ධ කෙනා ඇවට පසුකලු මෙතන පරිස්සම් වෙන්නේ කියලා පොතේ ලියලා තියෙනවා. මේක පටලවා ගත්තොත් කිසිම භාවනාවක් නැහැ මේ වංචනික ධර්ම. මේවා උපක්ලේශ. ඉස්ලාම් මතුවෙන එක තමයි ඕබාසේ. ඥාන පීටි පස්සද්දී. ඒ එන දේවල් දෙනකොට ඒක මගේ ප්‍රධාන ලාභයක් කියලා රාගානුසය බැඳුනනම් ඒකට කියනවා නිකාන්තිය කියලා. ඒකට පුදුම අයස්කාන්ත බැඳීමක් වෙනවා. ඒ බැඳීම තියෙන තාක්කල් ඒ භාවනා කරන එක නම් මූල කර්මස්ථානේ ගන්නෑ. අර මතුවෙච්ච ආලෝකයත් එක්ක දෙල්ලම් කර කර ඉන්නවා. එක තැන කරකැවෙන. ගුරුවරට ගිහ ගුරුවරයා කිව්වත් ඒක හරියන්නේ නැහැ. ඔය තමුතෙන්ට යන්න හේතු වෙච්ච මූල කර්මස්ථානේ ඉස්සරහට ගන්න. ඉන්න ඉරියව්ව ගන්න වර්තමාන මොහොතේ කියලා ඒක නෑ ඒකට කැමති නෑ එයා දන්නෙත් නෑ එතනම අහිංසකයි අර ලස්සන රූපෙට එහෙම නැත්නම් මතුවෙන ඒ ඒ පුංචි උපක්ලේශ වලට බැඳෙන. ඒ උපක්ලේශ පිළිබඳ කතා කරන කිසිම මේ මේ තේරවාදයෙන් පිට කිසිම ආගම් පොතක් මම දැකලා නැහැ. අනික හැම එකෙම යොමුකක් තියෙනවා. අනිත් එකෙම භාවනාවක් තියෙනවා, කරණයක් තියෙනවා. නමුත් මෙතෙන් ගියාට පස්සේ බල්ල වලි ගැල්ලන් හැදුනා වගේ එක තැන කරකැවෙනවා. කරකැවෙන්න හේතුව මේ මොකද්දෝ දෙයකට භාවනා මාර්ගයේදී හම්බෙන මොනවා හරි මක ළඟදී හම්බෙච්ච මගදී හම්බෙච්ච නිමිත්තකට බැඳිලා. කියන්න ගියාට පස්සේ ඊට පස්සේ කියන්නෙත් නැතුව හොරෙන් කුඩු ගහන එක වගේ අරකම අල්ලගෙන ඒක පස්සේ මේ යන්න පටන් ගන්නවා. ඒක නිසා අනුශේ ධර්ම වල යනකොට අනුශේ අපට ගහන්නේ සම්ප්‍රදාන කුල යුද්ධ ක්‍රමයකට නෙමෙයි ගරිල්ලා ක්‍රමයට හැංගවීට පහර දෙනවා. ඒකට බුදුහාමුදුරුත් එක්කම අපි ගිවිසුමක් ගහගෙන යන්න ඕනේ වෙන ඕනම දෙයක් මම ඔබ වහන්සේට කියන්නම් කියලා හරි වෙන දේ වෙන හැටියට කමඨහන් වார்த்தාවට ආවනම් අහනින් එකනට තේනවා යන්න හදන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ඒකත් මම මේ කියන්න හදන්නේ අනුසේ ධර්ම තියෙන කෙනෙක්ව වාර්තා කරන්න කැමති වෙන්නේ නැහැ. එයා හිතන්නේ මට පුද්ගලිකව හම්බෙච්ච අතිරේක අභිඥාවක්, අතිරේක නිමිත්තක්, එහෙම නැත්නම් අතිරේක සුබ නිමිත්තක්, දේව දූතෙක් ආවයි කියලා, නැත්නම් දෙවි කෙනෙක් ඇවිල්ලා මට වරමක් දීලායි කියලා කානවා කෑමනක් ටොං ගන්න අල්ලන්න බෑ. මතක නැහැ අපි මේ යන්නේ නිවන් දකින්න කියලා. ඒක වෙන්නේ ඔය රාගානුසය, පටිඝානුසය වගේ දේවල් වංචනිකව අහුවෙන්නේ නිවනෙන් මෙපිට ලාමක දේවල් වලට භාවනා කරන පිරිසක් ඉන්නවනේ. නිවන් ලබන්න නෙමෙයි, නෛර්යානික සද්ධර්මෙන් කෙලවර වෙන්න නෙමෙයි. මේ මෙපිට දේවල් ඒගොල්ලෝ තමයි කරකැවිලා කරකවන්නේ. ඒක දැන් ජාත්‍යන්තර වශයෙන් පෙන්ලා දීලා තිනවා හැම ආගමකම ওই විදිහට මූල ධර්මවාදයක් තියෙනවා. අර වගේ ලාමක දේවල් පිටිපස්ස යන මිනිස්සු ඥානගතවම ඒකට බැඳෙනවා. මේ গুপ্ত දේවල් වලට ආසයි. මැජික් වලට ආසයි. ඉති ඌට මැජික් එකක් පෙන්නපු ගමන් ඒකල කිව්වොත් මේ තමයි අසවලයි කියලා ඒක ආවා. ඊට පස්සේ මේ මිනිසයා බල්ලෙක් දැපෙන දමා ගත්තා වගේ මීහරෙකුට නාශනුවක් දාගත්තා වගේ ඕන දෙයක් කරතයි. ඒක ආගම් වල දිගටම පැවතිලා තියෙනවා. බුද්ධ ආගමේ බැරිකමට ඇයි එහෙම කරන්න බැරි කියන එක විග්‍රහ කරන සුද්දෙක් කියනවා බුද්ධ ආගමේ ඉස්සරහම තියෙන්නේ දුක්ඛ සත්‍ය නිසා පැටලෙනවා අඩුයි කියලා. අනිත් හැම ආගමකම තියෙන්නේ මේ సౌందర్యාත්මක දෙයක්. මේක ඉස්සල්ලාම තියෙන දුක්ඛ සත්‍ය. පුළුවන් නම් කාපම් බැත්නම් කාපම්. මේ දුක්ඛ සත්‍ය මගහැරීමට මේ ආලෝක පීටි පස්සද්දි වගේ දෙයක් ඉස්සරහට දාගත්තොත් බාම් ගන්න. ඒක දිගේ කරකැවෙනවා. මේ අනුසය ධර්ම නිසා ඒ නිසා භාවනා කරන කට්ටිය ලේසි ක්‍රමේ තමයි භාවනාදී Tamanට මුලිච්ච වෙන දකින හමු වෙන දේ ඒ විදිහටම ලියනවා මිසක්කා මේක වුණොත් හොඳයි මේක වුණොත් නරකයි කියන අර මූලික මතිමතාන්තර වලට අහුවෙලා Taman දකින දේ තෝරන්න බේරන්න යන්න එපා තෝරන්න බේරන්න ගියොත් අර වගේ මායාවේ ලනු වංචනික ධර්ම උපක්ලේශ වලට අහුවෙන්න ඉඩ තියෙනවා ඉතින් මේ රාගානුසය පටිඝානුසයට ප්‍රමාණක්ම සීමා වෙච්ච එකක් නෙවෙයි. නමුත් මේක ගැන මතක් කරුවොත් හොඳයි කියලා මට හිතුණා. මේ වංචනික ධර්ම පිළිබඳ මාතෘකාව. ඒ දෙකට පස්සේ වෙන්නලා තියෙන දිඨානුසය කියලා අපි හැම කෙනෙක්ම මොකක් හරි දෘෂ්ටියක බැඳිලායි. ඒකට කියන්න බලුවා මෙහෙම. සම්මා දිට්ඨිය කියලා දිට්ඨියක් නැහැ. තියෙන හැම දිට්ඨියම මිත්‍යා දෘෂ්ටි. සම්මා දිට්ඨිය කියන දිට්ඨියක් නැතිකම. ඒක නිසා පළවෙනිම දේ තමයි අපි දැනගත යුතු දේ දැනට මම ඉන්නේ දෘෂ්ටියක අන්න ඒක දැනගන්න පුළුවන් වුණා නම් ඒක වටහා ගන්න පුළුවන් වුණා නම් මම ඉන්නේ මෙන්න මේ මෝඩකමේ කියලා අන්න ඒකට අපි මම මෙච්චර මෝඩයි කියලා මම මෙච්චර අවිද්‍යාවක් තියෙන කියලා ඒකට තමයි විද්‍යාව කියලා කියන්නේ. අපි මුළු පරිශ්‍රණයම කරන්නේ මම මොන වගේ දෘෂ්ටියකද බැඳිලා ඉන්නේ කියලා දැනගන්න. අන්නේ දැක ගැනීම කැමැත්ත. මම ඉන්නේ දෘෂ්ටියක ඒක දැක ගන්න කැමැත්ත හරිම අහිංසකයි. ඒක හරීම ආධ්‍යාත්මිකයි. ඒක දෙවියෙකුට බ්‍රහ්මියෝටත් ගන්න බෑ. ඒ නිසා ඒ සඳහා උත්සාහ කරන දෙයට පවා සරුවචාන්සේ සාදුකාර දෙනවා. මම ඉන්නේ පටලවාගෙන පැටලිල දැනගන්න කැමති කියලා. ඒ නිසා ඒ දෘෂ්ටි ගැන කතා කරනකොට සරුවචනාංශගේ දේශනාවල සෑහෙන ප්‍රමාණයක් පෙන්ලා දීලා තියෙනවා. දිට්ඨිය අපේ පොත දිගාරනකොටම තියෙන බ්‍රහ්මජාල සූත්‍රය දිට්ඨිය 62ක් විස්තර කරනවා. ඒක ඊට එහෙන් යන්න කවුරක්වත් අද මේ වෙනකම් මේක බ්‍රහ්ම ජාලයක්. බුදුසසුනේ දේශනා කරලා තියෙනවා මම මේ ලෝකෙට ආවේ ਸਰවචන කෙනේ වහන්සේ නම ලෝකේ පහළ වෙන්නේ මේ සීල ශික්ෂා උගන්නන්න නෙවෙයි. සමාධි ශික්ෂා උගන්නන්න නෙවෙයි. ප්‍රඥා ශික්ෂාවෙත් මේ දෘෂ්ටි ජාලේ ලිහලා දීලා යන්නේ මං ආවේ කියලා. වෙන අනිත ඔක්කොම ඕන කෙනෙකුට හිතා ගන්න පුළුවන් කරන්න පුළුවන්. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේට ලොකු සාන්නාංශී ඉන්නකොට කියනවා hina වෙලා බුදුරජාණන්සේට අපි වඳුනලු බුදුරජාණන්සේ කවදාකවත් කාමීත්‍යාචාරය කරලා නැහැ කියලා. සෝරිකනම් විහිළුනේ මේ සරුවච්චන් වහන්සේට වඳින්න ගුණයක්ද උන්වහන්සේ කාමීත්‍යාචාරය කරන්නේ නැහැ කියලා. ඒක නෙවෙයි ගුණේ. ඒ වෙනේ බුදුරජාණන්සේ අරාභිඥා මේ අභිඥා කියන එකත් බුදු ගුණයක් නෙවෙයි. ප්‍රඥාවෙත් මේ දෘෂ්ටි දැකලා ඒ දෘෂ්ටි ජාලය පෙන්ලා දෙන්න පුළුවන් නම් ඒ දෘෂ්ටි ජාලේ පැටලිලා ඉන කෙනාට ඒක තමයි බුදුරජාණන්සේගේ ක්‍රමය. ඒ හැම දෘෂ්ටියකදීම සරුවචනසේ නම් කරලා කියලා කියනවා ඒ මිනිස්සයා ඒ දෘෂ්ටියට ගිහිලා තියෙන අහම්බෙන්වත් পায় පැකිලාවක් නෙවෙයි එයා ප්‍රත්‍යක්ෂයෙන් තමයි එතන ගිහිලා තියෙන්නේ කිය. ඒ දේය අදහන්නේ ඒ අද්දුරු ප්‍රත්‍යක්ෂයෙන්. හැබැයි ප්‍රත්‍යක්ෂය අංග සම්පූර්ණ නැහැ. නිසා කිසිම දෘෂ්ටියක් ඉබේ ඇවිල්ලා පතිත වෙච්ච ඉව නැහැ. සම්බන්ධං පස්සපච්චය. ආය ස්පර්ශ කරලමයි මේක කියන්නේ. ඒක නිසා ධ්‍යාන අභිඥා ලබන කට්ටියට මේ මේ දෘෂ්ටි තියෙනවා. ඒ වගේම ද්වේෂය තියෙන එකනට මේ මේ දෘෂ්ටි තියෙනවා කියලා හරිය ලස්සනදී 64 විස්තර කරලා දීලා තියෙනවා. එතකොට පේන්න පටන් අර ගන්නවා එක්කිනෙකුටවත් අපිට මේ ක්‍රියාවක් කරන්න කායික වාචසික මානසික ක්‍රියාවක් කරන්න බෑ දිට්‍යයක් නැත. තණ්හා මාන දිට්‍ය වලින් තමයි අපි ක්‍රියාවත් වෙන්නේ. ක්‍රියාත්මක වෙන හැම තැනකම එක්ක තණ්හාව තියෙන එක්ක මානෙ තියෙන එක්ක දිත්තේ තියෙන. ක්‍රියාත්මක වෙන්නේ කායික වෙන්න පුළුවන්, වාචසික වෙන්න පුළුවන්, මානසික වෙන්න පුළුවන්. ඒකට එළවුම එන්නේ දෘෂ්ටියකින්. ඒ දෘෂ්ටි මොකෙන්ද මේ මෙහෙයුම ආවේ කියලා දැන් පෙට්‍රල් එන්ජිනේරයක් දුවනවා නම් පෙට්‍රල් වලින් දුවන්නේ කියලා අපි දන්නවනේ. ඩීසල් ගහන එකක් නම් ඩීසල් වලින් දුවන්නේ. ගොනෙක් දාලා දිනනවා නම් ගොනාගෙන් එන්නේ. දැන් අපි මේ මෙහෙවීම කරන්නේ මේ භව සරවණ භව කියලා කියන්නේ භවයේ හසුරුවන්නේ මොකෙන්ද කියලා අල්ලගන්න උත්සාහ කරන කෙනාට පැහැදිලිවම පිළිගන්නවා මේ දැන් මේ මේ කතාව මේ අහගෙන ඉන්න දේ පවා දෘෂ්ටිකෙ මෙහෙවිලා තියෙන්නේ. අන්නේ කරන කරන තැන මේ මොකද්ද එතන යටිපහුවෙන දෘෂ්ටිය කියලා අල්ලන්න වීතිකම කෙලස් තියෙන කෙනාට කරන්න බෑ. පරිඋත් ทาน කෙලස් තියෙන කෙනාට කරන්න බෑ. ඒ වීතිකම කෙලස් පරිඋත් ทาน කෙලස් පිළිබඳව සෑහෙන පරිචයක් සෑහෙන වශී භාවයක් සෑහෙන සිද්ධි කර ගැනීමක් කෙරුවට පස්සේ තේරෙනවා යම් තැනකදී අපි වර්තමාන මොහොතේ පිරිච්ච ගතිය එනවනම් මම දැන් මෙතන කියලා ක්ෂණ සම්පත්තියට මොනම විදිකන් මෙහෙවීමක් එන්නේ නැහැ. චේතනාවක් එන්නේ නැහැ. මොයේ කොහෙන් හරි චේතනාවක් ආවනම් කොහෙන් හරි මෙහෙවීමක් ආන එකට සංස්කාර කියන වචනේ බුදුරජාණන්සේ පාවිච්චි කරනවා අසංස්කාරික සසංකාරික කියලා දෙකක් තියෙනවා ඒක අභිධර්මයට යනකොට පැහැදිලි කරලා පෙන්නනවා අසංස්කාරික දේවල් තමයි මේ ඍතු ගුණය කියලා කියන්නේ. අසංස්කාරික දේවල් තමයි කර්ම ශක්තිය කියලා කියන්නේ. එයින් එපිට අපි සසංකාරිකව යමක් කරනවා නම් ඒ කරන කිසිම දෙයක දෘෂ්ටි කෙලෙසේ නැතුව දෘෂ්ටි කහට නැතුව ඒ දෘෂ්ටි මාල නැතුව ඇත්තේ නැහැ. ඒ නිසා යමක් කරනකොට ඒකේ සාර්ථක සාර්ථක භාවය එක පැත්තක්. අනිත් එක තමයි අපි ඒකට මෙහෙුනේ කොහොමද කියලා බලන්න පටන් අරගත්තොත් යම් කිසි කෙනෙක් ඒකට බුදුරජාන් වහන්සේට චෝදනා කරනවා රට්ටු බුදුරජාන්සේ අකිරියවාදී කියලා මොනවා කෙරුවත් වැඩ කරන්නේ දෘෂ්ටිකින් කියලා කියලා බුදුරජාන්සේ මේ මිනිසුන්ගේ ක්‍රියාශක්තිය නැති කරලා තියෙනවා කියලා. මිනිස්සුන්ගේ නව නිෂ්පාදන වේගය අඩු කරලා තියෙනවා කියලා. මිනිස්සුන්ගේ ප්‍රගමණය මේ දියුණුව නැති කරලා තියෙනවා කියලා. විනය පොත පටන් ගන්න එතනින් තමයි. වේරංජ බ්‍රාහ්මණය ඇවිල්ලා සර්වඥාන්සේ එක දිගට මුහුණට බැනගෙන බැනගෙන බැනගෙන යන වචන හතකින් අකිරිය වාදෝ උච්ඡේද වාදෝ ආදිවාසී උභාන්සේ මේ ක්‍රියාත්මක මිනිසු ක්‍රියාත්මක නැති කරනවා. උච්ඡේද කතාවක් කතා කරනවා. අපගබ්බයි කියලා තියෙනවා. ගැප් ගැනීම නතර කරනවායි කියලා තියෙනවා. ඒක ඒ විදිහට පරිවර්තනය කරලා නැහැ අපගබ්බයි අරස රසයි කිසිම රසයක් අඳුනන දේ කතාවක් නේ කතා කරන්නේ. මොනවද මේ බුදු වෙලා කියන්නේ කියලා මේ මූණට බයින්. අපි මනින්නේ ඔය ධම්මල තාත්තලා මේ බුදුහාමුදුරුවෝ කියලා කියන බැන්නොත් පව් සිද්ධ වෙයි කියන නිසා. නමුත් අපි දවසේ වැඩි වෙලාවක් බුදුහාමුදුරුවෝ කියන කතාව නෙවෙයි කරන්නේ මේ ක්‍රියාශක්තියට, නව නිර්මාණයට, එහෙම නැත්නම් මේ නිෂ්පාදන යන්ත්‍රයට අහුවෙලා වැඩ කරනවා මොකෙන්ද මේ මෙහෙයුම එන්නේ කියන එක බලන්න ගියොත් එහෙම කිසිම ආර්ථික විශේෂඥයෙක් කිසිම දේශපාලනඥයෙක් කිසිම සමාජ විද්‍යාඥයෙක් කියන්නේ බුද්ධ ආගම්වයන් කියලා. මොකද ඒකෙන් කරලා තියෙන මේ අත් අතක් පිට අතක් තියාන බලාගෙන ඉන්න එක නුගන්නන්නේ. ඉතින් ඒ නිසා ක්‍රියාශක්තිය නැති වෙනවා. මිති මිති බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ බේරංජ බ්‍රාහ්මණයට කරන හැමදේම පවුණං නොකර ඉන්නගෙන පින සබ්බපාපස්සා කරනන්නේ. ඉතින් එහෙම කියනකොට කට්ටියට හුම්ම ගන්න බැරුව යනවා. එහෙමනම් පින් කියලා જાතියක් නැද්ද? එහෙම නැත්තම් මේ ඔක්කොම පව් වෙන්නේ කියලා. නමුත් වතාවට බහින්ද ඉස්සෙල්ලා ඔක්කොමලා දන්නවනේ සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කතාවක් කියලා තියෙනවා. හිතාමතා කරන සියල්ලම දුක කියලා. සංස්කාර කියලා කියන්නේ චේතනාවටනේ. සබ්බේ සංඛාරා අනිච්චා කියලා. මේක අහපු නැති කෙනෙක් මේ ස්වභාවේ නෑනේ. අනිතික ඕගොල්ලෝ මැරුණාට පස්සේ බටහිර ඔඩුව දාගෙන ඉන්නකොටත් කවුරු හරි ගිහිල්ලත් කියන්නේ ඕක තමයි සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනාත්තා කියලා අනික් කෙනෙක් ගිලත් කියන්නේ තමන්ටම පොඩ්ඩක් කියව ගන්නකෝ. තමන්ගේම මරණයට පොඩ්ඩක් සම්බන්ධ වෙන්නකෝ. අපි මේ මොකෙන්ද මේ මෙහෙ වෙන්නේ කියලා පෙට්‍රල් එන්ජින් එකක්ද මේකේ තියෙන්නේ ඩීසල් එන්ජින් එකක්ද නැත්නම් සෝලර් පවර් එකක්ද නැත්නම් මේ ඉකෝ සිස්ටම් එකක්ද දුවන්නේ කියලා බැලුවොත් ඒ දෘෂ්ටි වැඩ කරන හැටි බලනකොට මේ ඒ නානාවිද දෘෂ්ටි ඇති නිසා පු탁 පු탁 වෙන්වෙන් දිට්ඨිය ඇති නිසා තමයි පු탁 ජනයයි කියලා කියන්නේ. යාගේ දිට්ඨියමයි ළඟ නැහැ. අපි කවදාකවත් දෙන්නේ එක දිටියක් ගන්න. මම වෙනස් දෘෂ්ටියක් ඇති කෙනෙක් බව පච්චේක සත්‍යේසු පුතු නිවිට්ඨා කියලා තියෙනවා. මේ මට මේ සත්‍යය. මට ඕනේ සැරකෑම්. මට ඕනේ ස්වීට් කෑම්. මට ඕනේ ලුණු වැඩියවා. මට ඕනේ අරකයි මේක කියලා අපි ළඟ හැම කෙනාගේම රුචර්චෝ පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතිය මං කියලා උඹ ඉවට මට හරියන්නේ මට මගේ ඒක උයා ගන්නවා. උඹ ගිහිල්ලා සාරියක් తీරුවට මට හරියන්නේ. ඒකට මම යන්න ඕන. කිසිම කෙනෙකුට තව කෙනෙක් වෙනුවෙන් බඩුවක් ගෙනාවට හරියන්නේ නැහැ. විචාර මාත් එක්ක යාළුවෙක් යන්න හදනකොට ඒ යාළුවගේ නෝනා කිව්වා මේ අනේ හැමරේ දුවට මේ 70ක් ගේන්න ඕ කියලා පොඩි ළමයෙක්. ඉතින්කෝ අනේ මේ බෑනේ මට ඔය ඉර කරන්න බෑ. ඔය ළමයා කෝක ගෙනවත් හරියන්නේ නැහැ. කියන්නකෝ අවුරුදු 13ක ළමයෙකුට විතර කියලා එතකොට දෙයි වැඩ කරන සේල්ස්මන් දෙයි කියලා. ඊට පස්සේ ඔයා යන වෙලාව ගන්න අපා මං ගෙනාවට හරියන්නේ නැහැ කියලා. අවුරුදු 8ක කොල්ලෙක් ඉඳලා කියනවා තාත්තේ මේ අවුරුදු 8 ළමයෙකුට කීලවල ඉරිසර ගහ පැන්තලක් අරන් ඉන්නකො. අවුරුදු 8 ළමයෙකුට කියලා ගිහිල්ලා ඉරිසර ගහ පැන්තලක් ගෙනත් දෙන්නු මට. අර අර බිස්නස් එක යන අතර ඌ කීයක් හරි දාගන්න හදනවා. සාරි ගන්න ගියාම ගෑනුනට නැටිල්ල දන්නවනේ. සාරි ගණ්ඩලු අනේ මන්දා සාප්පු ගාන ගියා කවදාවත් කෙනෙකුට තව එකක් ගන්න බෑනේ අපි එක එක සත්‍යයන්ගේ ගැටිලා තියෙන. ඉතින් ඒක සාරියක් ගත්තට ඒක මට ඕන එක නෙවෙයි නං කහ සාරියක් ගන්න ගියාමත් ඒකමයි. Tamange එක හම්බුනේ නැත්නම් ඔය අම්මලා තාත්තලා මොනවා හරි ඒ කහ සාරි උනත් තෝරගත් එකත් එක්කත් ගහ ගන්නවනේ. ඒත් තික්ක සාදනඩු. පුතු නිවිඨා පච්චේක සත්‍යයසු එක එක සත්‍ය මේ අපි බැඳලා තියෙන දෘෂ්ටි. ඉතින් මේක බාරගත්තාම මොකක්ද ඇති වෙරෙන්නේ? අපි දෙන්නේකොට එක දෙයකට එකඟ වෙන්න බෑ. එකඟ වුණොත් අපි හිතන්නේ ඒක යටත් වීමක් කියලා. ඒකට තමයි ඔය සද්ධාව කියන එක තියාගෙන තියෙන්නේ. කෑ ගහන්න එපා. ඔය කියන දේ අහලා යටත් වෙයන් කිය. අපි එහෙම කරන්න බෑ. අපිට එක එක ඒ දෘෂ්ටි ගැන කියලා තියෙනවා. ඉතින් මට හිතෙනවා ඒක සම්බන්ධයෙන් අපි මේ භාවනා කරන පිරිසක් නිසා ඒ බ්‍රහ්මජාල සූත්‍රය වගේ දිග සූත්‍රයක් ගන්න නැතුව අපි පසුගිය දවස්වල උඩදී සාකච්ඡා කරා අග්ගිවච්ඡ ගොත්ත සූත්‍රය. ඒකෙදී වච්ඡගොත්ත කියන බ්‍රාහ්මණයා ඒ පෙළපත් නාමේ වච්ඡගොත්ත කියලා කියන්නේ පුද්ගලයා කියනම අග්ගි. ඒ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට අහනවා මේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සරුවචන් වහන්සේගෙන් හෝති තථාගතෝ පරම්මනසා කියලා. ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ මරණයන් මතු වෙයිද? ඉදමෙව සත්‍යම් මොක බඤ්ඤා. තථාගත කියලා කිව්වහම රහත් වෙච්චෝ නැත්නම් අපි නම් සාමාන්‍ය තථාගතයන් වහන්සේ කියලා කියන බුදුහාමුදුරන බුදුරජාණන්සේ තමන් ගැන ආමන්ත්‍රණය කරන තථාගත කියන නාමයෙන් ආමන්ත්‍රණය කරන. හැබැයි ඒක අවබෝධ කරගො කොයි කෙනාවත් ගැලපෙන. අවබෝධ කිච්ච කෙනෙක් මරණයෙන් මත්තේ වෙයිද කියලා අහනවා. එයමයි සත්‍යයේ ඉනු සෙස්ස බොරු. ඒතර බුදුරජාණන්සේ නම් කරනවා මරණයෙන් මත්තේ තථාගතයන් වහන්සේ වෙයි එයමයි සත්‍ය අනිත්‍ය බොරු කියන එක මම කියන්නේ ආය හැමනම් නහෝදි තථාගතෝ පරම්මරණ ඉද මේව සත්‍යම් මොකමන්නේ එහෙනම් තථාගතයන් වහන්සේ මරණය මැත්තේ සම්පූර්ණ උච්ඡේද වෙලා යනවායි කියන එකද කියන්නේ වෙන දෙයක් නෑ මේමයි සත්‍ය කියලා කියන උත්තරජනස කියනවා නෑ තථාගතයන් වහන්සේ මරණය මැත්තේ නොවේයි කියන එක මං එයමයි සත්‍ය අනිත්‍ය සෙස්ස බොරු කියන්නේත් නෑ එහෙමනම් සෝංශ තථාගතයන් වහන්සේ මරණය මැත්තේ වෙයිත් නොවේයි දෙකම දීලා කරනවා හෝතිච නොහෝතිච තථාගතෝ පරම්මරණ බුදුරජාණන් කියනවා ඒමයි සත්‍ය ඒක අනිත්‍යව බොරුයි කියලා මම වෙයිත් නොවෙයිත් දෙකම කියන්නේත් නැහැ. නේ හෝති නන හෝති වෙයිත් නොවේ නොවෙයිත් නොවේ කියලාද කියලා නැහැ කියලා කියනවා. දැන් හතර කෝටි ප්‍රශ්නයක් අහන්නේ වෙයි නොවේ වෙයිත් වෙයි නොවෙයිත් නොවේ වෙයිත් නොවේ නොවෙයිත් නොවේ. ඊටස් කියනවා නැහැ. ඊට පස්සේ බවුනා නිකන් තවත් බෝල 6ක් දාලා බලනවා මේ අවුට් කරන්න. මේ ලෝකේ සාස්වතද අපි මරණත් මේ ලෝකේ තියනවාද එහෙම නැත්නම් අපේ මරණයෙන් පස්සේ ලෝකෙ ඉවරද? ඒ සාසොද්දිටිය තමයි ඔය උච්චේතවාදී කියක තමයි කොමියුනිස්ට් ධර්මය කියලා කියන්නේ <coughs> පරලොක් නෑ ඒක ඉවරයි. දැන් සාසත දිට්ඨිය දින නෑ නෑ අපි මරුණාට මේ ලෝකේ තියෙන අපි නැවත උපදිනවා දුරුදිග යනවා කිය. අපිට පේන්න ඔකේ දෙකක් නැහැ කියලා. නමුත් ලෝකේ දෙකක් තියෙනවා. <coughs> කර්මේ තියෙනවද නැද්ද? ඉතින් ප්‍රශ්න 10ක් ඇහුවට පස්සේ බුදුරජාණන්සේ කියනවා නෑ. මේ එකක්වත් මම මෙයමයි සත්‍ය මේක බොරු අනිත්‍ය බොරු කියන එක පිළිගන්නේ නැහැ කියලා. එතකොට බමුණා කියනවා මට තේරෙන්නේ නැහැ ඔබ වහන්සේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ උත්තරපෙන් වහන්සේ ප්‍රශ්න 10ක් ඇහුවා 10ටම නැස්චාත් උත්තර දුන්නේ. ඒ නිසා ඔබ වහන්සේ ළඟ තියෙන අස්ත්‍යාතුර්ථයක් හරි. ඔබ වහන්සේ කියන ශාසනයක් තියෙනවා. මිනිස්සුන්ට කියන දෙයක් තියෙනවා. උන්වහන්සේ සඳහන් කරලා අනිවාර්යයෙන්ම කියන දෙයක් තියෙනවා. මම කියන්නේ චතුරාර්ය සත්‍ය විතරයි. තීන හරියක් ලෝකේ තියෙන දුක ඒ දුකත් ඉල්ලලා ගන්න එක. තෘෂ්ණාවෙන්. ඒකේ Nirodhe තියෙනවා නම් ඒ සඳහා මාර්ගයක් තියෙනවා. එච්චරයි මං කියන්නේ. කියලා අහනවා බමුණයෙන් බමුණ මේ දුක් දෙන දෙන හේතු පහයි තියෙන්නේ රූපේ නිසා දුක දෙනවා වේදනා නිසා සංඥා සංස්කාර විඥාන වශයෙන් මේ උපාදානස්කන්ධ පහ. ඒක නිසා මේ උපාදානස්කන්ධ බේන එක එකක් අරගෙන බලන්න මේකේ ගත යුතු හරපද්ධතියක් තියෙනවා. මේක නැත්තම් සුද්ධ දුකක්ද කියලා විස්තර කරලා ඒ හරහා මේ දුක්ඛ සත්‍ය රූපේ හරහා දුක්ඛ සත්‍ය වේදනාව හරහා සංඥා හරහා සංස්කාර හරහා විඥාන හරහා ලස්සනට විස්තර කරනවා. ඊට පස්සේ සමුදය සත්‍ය අපි රූප වලට ප්‍රේම කරන්න ඇති. අපි වේදනාව වලට ප්‍රේම කරන හැටි, සංඥා වලට ප්‍රේම කරන හැටි, සංස්කාර වලට ප්‍රේම කරන හැටි, විඥානයේ ප්‍රේම කරන හැටි විස්තර කරලා කියනවා මේ වගේ මේ ඇති වෙන පැත්තක් මේකේ තියෙනවා නම් රූප වේදනා සංඥා සංකාර මේකේ අනිවාර්යයෙන්ම නැති වෙන පැත්තක් තියෙනවා. දුකක් ඇතිවෙනවා නම් මේ ලෝකේ දුක නැති කිරීමේ ක්‍රමයක් තියෙනවා. අන්න ඒක තමයි මම කියන්නේ Nirodhe. මේ පංච උපාදාන කන්දෙම නිරුද්ධ කරන්න පුළුවන්. ඒවා අපි නිරුද්ධ කරන්න ඕනේ. ඒක නිරුද්ධ වෙන පැත්තක් තියෙන එක නොබලන එකයි වැරද්ද. හට ගන්න පැත්ත බැලුවොත් ආස කරන මේක නිරුද්ධ වෙන පැත්තක් තියෙනවා බලපන්. එච්චරයි මම මේ උගන්වන්නේ. එතකොට ඒකනම් බැලිය යුත්තේ උඹ ළඟ තියෙනවා දහසකුත් එකක් ක්‍රම. මේ ආස්වාද ප්‍රසවාසයේ ගෙවෙන හැටි බලන්න. බලන බලානින වේදනාවක් ගෙවෙන හැටි බලන්න. අපි දීපු නංවනම් ඒකට ගැළපෙන්නේ නැතුව ඒක නිරුද්ධ වෙන හැටි බලන්න. ඒ සඳහා කරන උත්සාහ ප්‍රය ප්‍රයත්නකින් තොරව අනායාසයෙන් වෙන හැටි බලන්න. ඊට පස්සේ මේ ඇති කියන එකයි නැති කියන එකයි දෙකට වෙන් කරන්නේ නැතුව විඥාණයෙන් අරමුණු තිබුණත් නැතත් දෙකටම සමහිත ඇති කර ගැනීම හරහා විඥාණය නිරුද්ධ කරන්න පුළුවන් කියලා මේක තමයි තථාගත වෙන ක්‍රමය කියලා සරුවචාන්සේ ප්‍රශ්නයක් අහනකොට ඒ බමුණ අහනවා අන්න ආවතනට දැන් ඕම වෙච්ච එකන මරණයන් මතු වෙයිද කියලා ආයෙත් අර ප්‍රශ්න අහනවා මේ විදියට තථාගත ත්‍ත්වයටපත් වෙච්ච එකන ස්වාමීන් වහන්සේ මරණයන් මතු වෙයිද මරණයමතු නොවේද? වෙයිත් නොවේයිද? වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද කියලා අහන බුදුරජාණන් කියනවා උඹ වගේ මිනිසෙකුට නම් මේක තේරුම් කරලා දෙන්න බෑ උඹ දික්ටිගතව ඉන්නේ කියලා. උඹ දෘෂ්ටියක ඉන්නේ ඒ නිසා අහන්නේ එකම මතයක් ඔළුවේ තියාගෙන ඒක නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ රූපයක් අරගන්න අපි ගන්න මේ ආස්වාද ප්‍රසආස රූපේ හෝ පිම්බීම හැකිලිම රූපේ හෝ වම දකුණ රූපය ඇත්තේය කියලා බලන්න ඒක දිහා. ආනාපානෙ තියෙනවමයි කියලා. එතකොට අපිට කාමය අයින් කරලා ආනාපානෙට මෙහිත යොදන්න පුළුවන්. හිත උල උල බලන්න පුළුවන් මේක ඇත්තේය. ඒකට කර්මස්ථානය කියලා කියන්නේ. බලනකොට සාර්ථක වෙනවා. අනිකු සියල්ල ඉවත් කරලා ආනාපානෙ පවත්වන්න පුළුවන්. මේ පවත්වාගෙන ඉන්නකොට ඉන්නකොට මොකද වෙන්නේ? ඕක ගෙවෙනවා. දැන් ඒකට ඇත්තේ කියන්න පුළුවන්. ඊට පස්සේ නෑ නැති නැති වුණාට ආයෙසර කොන් ආයෙ මතුවෙනවා. කිසිම පසුබිම් සාධකයක් නැතුව මේ නැතිවෙච්ච ආනපානේ ආයතින. එතකොට දැන් මේ ආනපානේ ඇත්තේ කියන්න පුළුවන්ද නැත්තේ කියන්න පුළුවන්ද ඇත්තේ නැත්තේ දෙකම කියන්න යනවාද ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියනවාද කියන එක මොනම තාලකින්වත් භාෂා විහාරට දාන්න බෑ. මේ ඇති පානාපාන දිහා බලනකොට නැතිව. නැති ආනාපාන දිහා බලනකොට ඇති වෙනවා. මේ දෙකෙන් මමෙක් නැහැ. මේ දෙක එකිනෙකට පච්චුප්පන්නයි අරක නිසා මේක එනවා මේක නිසා ඒක එනවා. මේක දිහා යම් කිසි කෙනෙක් දිගින් දිගටම බලලා මේක පිළිබඳව සමස්තය දැක්කනම් මේ රූපය කියන එක ඇති දෙයක්ද එනත ඒක නැති දෙයක්ද ඇති නැති දෙකමද ඇත්තේත් නැති නැත්තේත් නැති දෙකමද කියලා බලන්න ලක්ෂ වාරයක් තමන් ගත්ත කර්මස්ථාන ගෙවෙනකම් බලන්න ආයෙනව බලන්න ආයෙ ගෙවෙනකම් බලන්න ආයෙනකම් බලන්න අන්න එදාට තේරෙයි මේ තථාගතයන් වහන්සේ නමක් හෝ පෘථග්ජනෙක් ඇති කරන මේ පළවෙනිම ස්කන්ධේ රූපස්කන්ධේ දිහා බලලා ඒක මේ එක අරමුණක් අරගෙන ඒකෝදි භාවයට එනකන් ඒ කරාගර වෙනකන් බැලුවොත් ඒ අරමුණ අනිවාර්යයෙන්ම විපරිණාමයකටපත් වෙනවා. කවදාකවත් ආස්වාස දෙකක් එක සමාන නැහැ. කවදාකවත් ප්‍රසවාස දෙකක් එක සමාන නැහැ. කවදාකවත් පිම්බීම් දෙකක් එක සමාන නෑ. කවදාත් හැකිලීම් දෙකක් එක සමාන නෑ. කවදාකවත් වම කකුල තියලා ඊගාව තිනකොට ඒක සමාන නෑ. මේ එක සමාන නැති නිසාම පේනවා මේක ස්ථිරව පවතින නিত্য වූ සුඛ වූ සුභ වූ ආත්ම වූ වමක් දකුණක් ආස්වාස් ප්‍රසආසයක් පිම්බීමක් හැකිලීමක් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් භාවනා කරනවා එහෙමකක් තියෙනවයි කියලා එයාට භාවනාව වර්ධිනවා. පශ්චාත්තාප වෙනවා කියන කොහොම භාවනා කරොත් හරියන්නේ මේ බලන්න බෑ ඥානපනේ බලනකොට වෙනස් වෙනවා. ආඳ අල්ලන්න හදනවා. කවදා හරි මෙයා බැලුවොත් මේක අපි බලන්න හදන්නේ අනිත්‍ය දකින්න තමයි. ඒ නිසා තමන් ඉදිරියෙන් තියාගත් අරමුණ වෙස් මාරු වෙනවා. විපරිණාමයට යනවා. අනිච්ච සංඥාවට වැටෙනවා. හුත්වා අභවත ඇත්තෙනින් නැත්නම් යනවා. නැත්තනින් ඇත්තන්ට යනවා. මේක තමයි බුදුහාමුදුරට අපිට පෙන්ලා දෙන්න ඕන කියලා යනවනම් යාට ඇත කියන තනි වචන කියන්නත් බෑ. නැත කියන වචන කියන්නත් බෑ. ඇති නැති දෙකේ සංකලනයක් කියන්නත් බෑ. ඇත්තේත් නැති නැත්තේත් නැති එකක් කියන්නත් බෑ. මේවා කියන්න යෑමෙන් අපි දෘෂ්ටියකට අහු වෙනවා. ඒ නිසා කවුරු හරි මේ භාවනා කරන පරියන්කක හරි වැඩමුළුවකදී හරි අවුරුද්දක් තුල හරි ජීවිතේ පුරා හරි මේ Taman ගත්ත අරමුණ අන්තිම චපල විදියට බලාන හිටියොත් නැති වෙන හැටිත් නැති වෙච්ච තැනින් ඇති වෙන හැටිත් දිහා බලලා මේකේ මොකද්ද න්‍යාය ධර්මයක් තියෙනවා. ඒක මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි. අන්නේ න්‍යාය ධර්ම දැක්කහම තේරෙයි දැන් මේ මයි ළඟ ඉඳගෙන භාවනා නොකරන එක්කෙනෙක් ඉන්නවා කියලා හිතන්නේ. එයාගෙත් ඒ න්‍යායම තමයි. නමුත් එයාට තේරෙන්නේ නැහැ. එයාට පේන්නේ නැහැ. මොකද එයා බලන්නේ ඒක තියෙනවා කියන අදහසෙන්. ඒකට ඒක තමයි පේන්නේ. ඒක නිසා යථාර්ථය ඇති හැටිය දකින්න අපි මේ අනිච්ච සංඥාවෙන් බලන් හදනකොට එයාගේ දෘෂ්ටි අපි මෙතෙක්කල් මේක බැලුවේ මේ ආනාපානෙ දකින්න කහපාට පේන්න ඕන. ආනාපානෙ දකින්නට ඉස්සලා දිගට ගිහලා පස්සේ කෙටි වෙන්න ඕන කියලා මහාන් විවිධාකාර දෘෂ්ටි වල අපි ඉන්නේ. මේක එහෙම නෑ ඕන එකකින් ඕන එකක් බවට පත් වෙන්න පුළුවන්. ඒ බවට යන්නේ ගොඩාක්කල් භාවනා කරපෙන්න විතරයි. ඒ වගේම මේ භාවනා කරන ගමන් බණාල භාවනා කරන ගමන් කමඨාන් සුද්ධ කරගෙන මේක වෙනස් වීමකට ඉඩ තියෙනවා කියන හැඟීම තමයි අපිට ගන්න බැරි. මොකද අපි පුදුම දෘෂ්ටිගත වෙලා තියෙන්නේ. අපි බලන්නෙම මේක මෙහෙම වෙන්න ඕනේ කියලා. ඒ ඒක මේ රූපේ පිළිබඳව අංග සම්පූර්ණ විස්තරයක් දුන්නා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. නමුත් ඉන් ඉක්මවල වේදනාව පැත්තට යන්න මුළු ලෝකෙම සැප හොයන જાතියක්. මේ සැප දුක දෙක සැප දුක නිති ලෝකේ රියතක ලෙස පෙරලේ කිසිසේත්ම මේ දෙන්නම් එක්කෙනෙක් ඉස්මතු කරන්න බෑ එහෙව් එකේ මුළු ලෝකෙම මුළු මානවයම සැප හොයන ගමනක යනවා කිව්වට පස්සේ ඒ කට්ටිය කොච්චර දුකට වෛර කරනවද කොච්චරක් සැපට ප්‍රේම කරනවාද ඒ හැම එකකම රාගානුසය පටිඝානුසය රිංගලා තියෙනවනේ ඉතින් කොච්චරකල් භාවනා කරන්න වෙයිද හැම දුක් වේදනාවක්ම ඉවරෙන්නේ සැපෙන් කියලා තේරුම් ගන්න. කොච්චරකල් භාවනා කරන්න වෙයිද හැම සැප වේදනාවක් ඉවරෙන්නේ දුකින් කියලා තේරුම් ගන්න. ඒක අහලවත් නැත්නම් කරලවත් නැත්නම් අපිට මේ දුකෙන් පටන් ගන්න දුකෙන් ඉවර වෙනවා සැපෙන් පටන් ගන්න සැපෙන් ඉවර නෑ ඒ සැපෙන් පටන් ගන්න වේදනාව විපරිණාමයටපත් වෙලා දුකක් වෙලා තමයි නැතිලා යන්නේ දුකෙන් පටන් ගන්න වේදනාව විපරිණාමයටපත් වෙලා සැපක් වෙලා තමයි ඉවර වෙලා යන්නේ ඉතින් ඒක නිසා ඒක චුල්ල වේදාල සූත්‍රයේදී ධම්මදින්න තෙරණාංශේ සඳහන් කරලා තියෙනවා. ඒ ලස්සන ලස්සන වචනේ කියලා ලස්සන ප්‍රශ්නකින් අහන්නේ ඒක මතු කරගන්න ක්‍රමේ. විසාක උපාසක ඒ කියන්නේ ඉස්සර තමන්ගේ ස්වාමි පුරුෂයා. එයා අනාගාමී වෙච්චි උපාසක කෙනෙක්. ධම්මදින්න කියලා කියන්නේ පස්සේ යොප්පු වෙන්නේ රහත් මෙනින්නාංශේ තමයි. අහනවා ගිහිල්ලා ආර්යාවෙනි සැප වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. අපිට කවදාකවත් එහෙම ප්‍රශ්නයක් ඔලුවට එන්නේ නැහැ. ආර්යයන්ගේ සැප වේදනාවේ සැප දුක දෙක මොකද්ද කියලා අහනවා. එතකොට තනා කරනවා උපාසක සැප වේදනා හැම වෙලාවෙම රාගානුසය දුවන්නේ මතු වෙනකොට සැපයි නැති වෙනකොට දුකයි. කාට හරි යතක් කුසල කිදයි දෙම නැහැ කියලා. ඕනේ සැප වේදනාවක් මතු වෙනකොට සැපයි නැති වෙනකොට දුකයි. ඊට පස්සේ ආනෝ ආර්ය ආර්යාවෙනි දුක් වේදනාවේ සැප දුක් දෙක මොකද්ද කියලා. ඒසර කියනවා දුක් වේදනාව පටිඝහනසෙමයි තියෙන නොදකින් නොපතන් නොදොමකින් පටන් ගන්නෙ දකින්නකොටම දුකයි. නමුත් ඒක නැතිවීම සැපයි. ඒක නිසා මේ අනන්ත වශයෙන් අත්‍යන්ත වශයෙන් සැප හොයන ලෝකයා මොන්න තරම් මෝඩකමකද ඉන්නේ කියලා තේරෙනවා දික්ටිගත වෙලාද තියෙන්නේ අපි අපේ දරුවන්ට සැප දෙන්න නෙමෙයි නටන්නේ. අපේ ජාතියට සැප දෙන්න නෙමෙයි නටන්නේ. নিকකමටවත් බුදුහාමරගේ බණක් එක ඝාතපදයක් අහලා තියෙනවා නම් අපි නටාවිද සැප විතරක් කිල්ලලා යන ගමන. අහනවා සතිය කාසියක් දීලා එක පැත්තක රජිනි ගොළුව තියෙනවා අනික පැත්තේ පොල් ගහ තියෙනවා. මේ මට රජිනි ගොළුව තියෙන පැත්තේ විතරක් දෙන්න සතිය කාසියක් දෙන්න කිව්වම මොකක්ද පුළුවන්ද දෙන්නේ? කාසිය දෙනකොට පොල් ගහත් හම්බ වෙනවා ඔලුවත් හම්බ වෙනවා. ඒ දෙක නැතුව කරන්න බෑනේ. තනි පැත්තක් තියෙන කාසි කියලා જાතියක් නැහැනේ. ලෝකේ තියෙන මේ ද්වේතාවේ තියේදී අපි සැප සොයන ගමනකට වැටිලා බල්ලෙක් වලිගල්ලන්න හැරකෙනා වගේ භාවනා කරනකොට කිව්වොත් එහෙම එන එන සැප වේදනාවක් බලන් ඉවර වෙන්නේ දුකක් දීලා. එන එන දුක් වේදනාවක් බලන්නේ කියවෙනකොට සැප බල එක්කිනකොට වක්වත් දුක් වේදනාවක් ආපුවම ඉවර වෙනකම් බලන් ඉන්න බැරිකමයි තියෙන්නේ. කඩිගාය, තක්කමුකුව, කුලප්පුව සැප දුක් සැප වේදනා කප ඉවර වෙනකම් බලන්න. කායි වැඩි වෙලා බලන්න ඕනේ හැම සැප වේදනාවක් ඉවරනේ දුකේ. මේක නෙවෙයි ලස්සන කෑල්ල. මේක මේකෙන් හරහා ධම්මදින තෙරුණාංශිකන් අතිරින්නාංශිකන් අහනවා විසාක ආර්යාවනේ අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. අපිට තේරෙන වෙලාවක සුඛ වේදනාවක දුක් වේදනාවට යන්න ඉස්සෙල්ලා සැප දුක් දෙක නැති තැනට ඇවිල්ලා දුක් වේදනාවට යන්නේ. දුක් වේදනාව සැප වේදනාවක් බවට පත් වෙනකොට සැප දුක් දෙක නැති තැනකට අවිලානේ කවදාකවත් අහුවෙන්නේ නැහැ. මොකද අපි සැප විතරක් හොයන්නේ. අපි සැපට ගිනි කන වැටිච්ච જાතියක්. දුක එනකොටම වෛර කරන જાතියක්. ඒ නිසා කවදා හෝ පරියංකයක හම්බ වෙන සැප දුක් දෙක අපි නම් කරන්න ගියොත් මේක සැප වේදනාවක් මේක දුක් වේදනාවක් කියලා මුළු පරියංකෙන් 10%ක්වත් අපිට සැප දුක් නැහැ. හුඟ වේලාවක අපි ඉන්නේ සැපත් නැති දුකත් නැති තැනක. අපි ඒකට වෛර කරනවා. අපි ඒක කම්මැලි කියලා කියනවා. අපි ඒක නීරසයි කියලා කියනවා. අපි ඒක අනිශ්චිතයි කියලා කියනවා. අපි ඒක බයයි කියලා කියනවා. අපිට කියන ආගිය අත තේරුන්නේ නැහැ මොනවා වුණාද දන්නේ කියලා. ඒක නිසා පරියන්කේ වැඩි වේලාවක් අපි ඉන්නේ සැපත් නැති දුකත් නැති තැනක. කවදාවත් එහෙම තැනක් තියෙන බවක්වත් මේ සැපකාමී ලෝකයට තේරෙන්නේ නැහැ. ඉතින් මේකට ධම්මදින තෙරින්නාසේ දෙන උත්තරය ඥානුගමලේ හැඳිමිටේ දිගයි කිව්වට උපාසක මහත්තයර කියනවා විසාක අදුක්කම සුඛ වේදනා සැප දුක් දෙක නැති වේදනා දන්නවනම් සැපයි ඒක දන්නේ නැත්නම් දුකේ මේ පෘථග්ජනයා ඉන්නේ තන්නේ ක්‍රම ඒ දුකේ එයා මේ ඉන්නේ අදුක්කම සුඛ වේදනා කියලා දන්නේ එයා සැප හොයන ගමනේමයි ගිනි කන වැටලා දඟලන්නේ එතකොට දුක එනකොට දුක් වෙනවා අදුක්කම සුඛ වේදනා වෙනකොට ඒක කම්මැලියි කියලා, නීරසයි කියලා, ඒකාකාරී කියලා, බයයි කියලා පැත්තකට දානවා. ඉතින් ඒ නිසා කවදාකවත් නිවන් මාර්ගයට වැටෙන්නේ කවදා හෝ එන සැප සැප වශයෙන් අරගෙන ඒක විපරිණාම වෙන හැටි. එන දුක දුක වශයෙන් දැන විපරිණාම වෙන හැටි තේරෙවි. බලන්නකොට තේරෙවි දවසේ භාවනා පැයේ තක්මනේ වැඩි වේලාවක් තියෙන අපිට එහෙම වේදනාවක නැති සැප දුක දෙක නැති තැනක ඒකට වෛර කරන එක තමයි අපි කරන්නේ කම්මැලි කියලා. නීරසයි කියලා. කවදා හෝ මේකට ප්‍රිය කරන එක තමයි කියන්නේ හුද්දකලාවට ප්‍රිය කරනවා, විවේකයට ප්‍රිය කරනවා, විස්රාමයට ප්‍රිය කරනවා. එහෙම නැත්නම් මේ වර්තමාන මොහොතට ප්‍රිය කරනවා කියන්නේ. වර්තමාන මොහොතට හිත ගත්ත ගමන් අපිට හුඟක් වෙලාට දැනෙන්නේ සැපත් නැති දුකත් නැති පැවැත්මක්. මෙන්න මේක හාද කරගත්ත දවසේ මේක තේරුම් ගත්ත දවසේ අපි තේරෙනවා මේ ලෝකේ විනෝදාන්ත හදාගෙන නානා ප්‍රකාර කෝලම් කරගෙන අපි අර සැප දුක් නැති අදුක්කම සුඛ වේදනා වෙනකොට හිත මොන තරම් එහාට මෙහාට කලඹන වැඩද අපි ළඟ තියෙන්නේ ලාස් වේගාස් යන්න එහෙම නැත්නම් කොළඹ නගරේ රැට සිරිපුර මෙනි ප්‍රීති සාගරේ කියලා පටන් ගත්තාම හැන්ද වෙනකොට පුදුමාකාර විදිහට නටනවා නටනව නටවනවා. ඉතින් අපි මේක තමයි දියුණුව කියලා පෙන්වන්න හදාන්නේ. මේ නටවන නටමන නටන එක්කෙකුට පුළුවන් වෙයිද මේ හම්බෙච්ච ජීවිතේ ජීවත් කරනවායි කියලා කියන්නේ එලඹ සිටි තමන් ඉන්න ඉරියව්වේ හිත පවත්තන එක. එච්චර සැපතක් බුදුහාමුදුරුවවත් දැකලා නැහැ. බුදුහාමුදුරුවට යන්න බෑ. බුදුන්සෝ උපරිම සැප ලබන්නේ වර්තමාන මොහොතට එළඹිලා. ඒක නිසා මට හිතෙන්නෙම මට නම් දරුවෝ නැහැ මම බැන්දෙත් නැහැ. මේ දරුවන්ට මොනවද අපි උගන්වන්නේ කියන එක. ඔය කොළඹින් ඉන්න නෝන්ලාගෙන් මං අහන්නේ. මුන්ට මේ අවුරුදු 6 4 තේරෙන වයසේ ඉඳලා වලිගෙට ගිනි තිබ්බ හනුමලා වගේ අරක පස්සේ මේක පස්සේ ගිහිල්ලා මොනවද මේ දෙන්න හදන්නේ? මේ පුංචි මනසට හොඳට තේරෙනවා අනේ මට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ලියේ අම්මගෙන් ඉල්ලන්නෙත් නැහැ තාත්තගෙන් ඉල්ලන්නෙත් නැහැ ටීචර්ගෙන් ඉල්ලන්නේ මොකද උන්ගේ වකාබාසිනිය කරලා ඉවරයි නංගිගෙන් ඉල්ලනවා මල්ලිගෙන් ඉන්නවා නේ මට දෙන්න මගේ පුංචි කාලේ මට දෙල්ලම් කරලා ඉන්න මේ පහේ සීසත්ව නෙවෙයි අර පිටේ ඉල්ල පොත් බෑග් එක නෙවෙයි කකුල් වලට දාලා තියෙන කික් සපත්තු නෙවෙයි මට හෙළුවෙන් ඉන්න දෙන්න මේ පොඩි කාලේ මෑණියන්ට පොඩි මෑණිට hina මොකද ওই කාලේ විතරයි හින්න පුළුවන් හෙළුවෙන්. අනික් කාලේ වෙනකොට අර කන්දලා මේ කන්දලා අපි ඇත්තටම අපිට අන්දන්නේ අම්මයි තාත්තයිනේ. ඉපදිනකොට හෙළුවෙන් ඕක තමයි උසලා පෙන්නන්නේ කෙල්ලෙද්ද කොල්ලෙද්ද කියලා. ඒක පෙන්වුවේ නැත්නම් ඒ සර්ටිෆිකේට් එක දෙන්නෙත් නැහැ. ඊට පස්සේ මේක වහන්න පටන් ගන්නවා. දැස්සට පස්සේ දැන් ගැලෙව්වොත් එහෙම මේක වස විල්‍යජ්ජාවයි නිකන් හරියට කවදාකවත් ඇඳුන් නැතුව ඉඳලා නැහැ ඉතින් මේක පොඩි උන්ගෙන් මේක උදුරා ගත්තට පස්සේ උන්ට එකයි ඉතුරු වෙන්නේ. මොකද්ද? අම්මට තාත්තට වෛර කරන එක විතරයි කරන්නේ. ගුරුරයට වෛර කරන එක විතරයි කරන්නේ. අද මුළු සමස්ත පොඩි ළමයි ජනතාවම වෛරයෙන් ගත කරන්නේ. ඒ මොකද මේ අම්මලා තාත්තලා පොඩි උන්ට ආස්කූට පස්සට ගිනි තිබ්බා වගේ උඩ අරිනවා ඩෝන් ගහන්න මේ සැප හොයන්න. හනුමල් ගිනි තිබ්බා වලිගි තිබ්බා වගේ පොඩි උන්ට තියෙනවා. ඉතින් ඒක ලෙවලා අපි පොඩි උන් දඩමීමා කරගෙන මේ කරන අපරාධේ ජාතිය වශයෙන් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ මහාය කාලා දන්නේ නැහැ මේ වේදනාව කියන චෛතසිකේ. ඒක නිසා අපි සැපසීමේ වැඩ පිළිවෙලට මේ සුද්ධ උගන්නපු දේ. අපි සිංහලයා නම් කියව පැමිණි දුක් පැණි රායි කියලා. දැන් ඒක නෙමෙයි උගන්වන්නේ. දැන් බොත්තමත් අදකලා පමණේ ස්වර්ගෙම නලව දෙන්නම් කියලා මේ සැප හෙවීමේ වැඩ පිළිවෙලේ අත් තුනෝමතික තැනකට ගිහිල්ලා තියෙන මේ තාක්ෂණය නිසායි අරිතල පහසුකම් නිසායි. එච්ච අපි ඒක පිළිබඳව අඹාගෙන යනවා. සර්වඥාන්සේ පැහැදිලිවම දේශනා කරන ඔබ කවදා හරි එක වේදනාවක හට ගන්න සහ ඉවර වෙන හැටි දැක්කනම් මේ විපරිණාමය දැක්කනම් ඕකට උච්චතරම પરම්පරාවක් පාවා දෙන්න ඕනකම නැහැ. ජීවිතය පාවා දෙන්න ඕනම නැහැ. මේ දුක් පැන රහයි කියාගෙන හිටියානම් ඒ දුක අවබෝධ කිරීම තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් රූප රූපස්කන්ධේ දිහා තබා වේදනාස්කන්ධේ දිහා එක විනාඩියක් දෙකක් දුවට එන හැටිය බලන හිටියානම් ඒක හැමදාම මේ ධර්මයේ ඔප්පු කරනවා. ඒ ධර්මයේ මුරගාලා කියනවා. නමුත් අපිට වදින්න නැත්තේ හිත වදින්න නැත්තේ අපේ දෘෂ්ටි නිසානේ. අපි බලන්නෙම දුක ඉපා. මට කෙලින්ම සැප විතරක් දෙන්නේ. ඒ සංඥාකරණයට ගියාට පස්සේ අපිට ඔළුවට දාපු මේක හොඳයි මේක නරකයි මේ සංඥා ටික මැරෙන කම්ම ගලවන්න බෑනේ. ඒවා මේ පස්සේ ආපු දෙයක් බව දන්නෙත් නෑ අපි. ඒ සංඥාකරණයක් තමයි තනිකරම අධ්‍යාපනය කියන්නේ. එහෙම නැත්නම් අද තියෙන කම්පියුටර්ස් වල තියෙන වෙන මොකක්වත් නැහැ. කලින් දීපු සංඥා ටිකක් ආයේ වමාරණ එක තමයි කම්පියුටර් කියන්නේ. වෙන මොකක්වත් නැත්තේ නෑ. ඉතින් මේ සංඥා වලින් කරන සෙල්ලම දිහා බලනකොට අපිට අවකන්නාඩි ටිකක් දැම්මට පස්සේ අපිට පේන්නේ වහින්න වගේ. ඉතින් අපි කුඩ හොයනවා. ඉතින් කවුරු බැලුවද මොකද මචං කියලා බහින්න ඉන්න හදන්නේ. නෑ නේ මේ කණ්ණාඩි ටික දාලා කියලා බැලුවොත් අන්න එදාට තේරෙනවා මේ කණ්ණාඩි ටික ගැලෙව්වොත් හරි. අපිට ඔය සොයිල් සයන්ස් ඉගෙන ගන්න ගියාම කෘෂිකර්මයේදී මේ තිවුරු පාට එක එකනේ ඒ වගේ පාට වින්කල් අඳුර ගන්න ඕනේ. පස්චාද තියෙනවා රෙඩිෂ් බ්‍රවුන් අර්ත් කියලා જાතියක්. ඔය අනුරාධපුරයේදී ඒකේ රතු පාට වාස දුඹුරු පාටවස වෙන් කරලා දෙන සාම්පලේ හරියට නම ලියන්න ඕන. ඉතින් ප්‍රොෆෙසර් කල්පගේ තමයි ඒ දවස්වල හිටපු සොයිල් සයන්ටිස්ට් හොඳම එකනා. එයා යර්ති ඉගෙන ගත්ත අපිට උගන්වපු තේන බදු මාත්‍යා. හොඳම ගෝලයා. ඉතින් දවසක් ප්‍රොෆෙසර් ගිහිල්ලා ෆීල්ඩ් එකේ ගෝලයාට කල පාට chart එක දීලා පස් සාම්පලයක් දීලා කියනවා මේ ඔය ඔය ඔය ලයිස්ට්ුවේ තියෙන විදිහට මොකද්ද මේ තියෙන්නේ කියලා. ඉතින් මෙයා බල්ලා කියනවලු මේක මේකයි කියලා. <coughs> ගුරුවරයා කියනවලු නෑ කියලා. තව එකක් දෙනවලු. ඒකත් නෑ මේ හොඳම ගෝලයා. බලනකොට ගුරුන්නාන්සේ අවු කණ්ණාඩි දෙකක් දාගෙන. ඉතින් විභාගෙන් පෙල්. හැබැයි වුණාට කතා කරන්නේ ගොළු මේ ඇයි සර් එමුණි මම හරියටම බල්ලා කිව්වේ කියලා. බලනකොට සර් සංග්ලාස් දෙයක් දාන්න යාට පේන්නේ වෙන පාටක්. අපි ඔක්කොම ඉන්නේ සංග්ලාස් දාගෙන. කවුරක්වත් හිතන්නේ අපි මේ මිනිස්සු දිහා බලන්නේ සංඥාවක් කරා අපි පරණ දැකපු මිනිස්සේ දකින්නකොටම එයාට දාපු ඒ ආරූඪ නාමයෙන් තමයි බලන්නේ. මේ මිනිසෙට කේන්දර දෙකක් තියෙනවා. උප්පත්ති කේන්දරයයි ආරූඪ කේන්දරයයි කියලා. උප්පත්ති කේන්දරය කියලා කියන්නේ ඔගේ ග්‍රහචාරය හැටියට ඉපදිච්ච වෙලාව හැටියට. නමුත් ඒක වැවුනේ හැදුනේ හොරුන් එක්ක නම් අර ගිරාපැටිය හොරුන් එක්ක හැදිච්ච එක වෙනම සංඥා ටිකක් නෙගන්නේ. ගිරාපැටිය කියලා අරණ්‍යයකට වෙනම සංඥා ටිකක් නෙගන්නේ. ඒ වගේ ආරූඪ කේන්දයක් තියෙනවා අපි අර හැදිච්ච පරිසරයේ හැටියට. ඉතින් රජ කෙනෙක් දවසක් දඩමේ යන ගමන් හොරු කණ්ඩායම ළඟට යනකොට හොරු හොරකමේ කියලා ගිරාපැටියා ඉන්නවා. ඒක කිනවලු එනවා එනවා ගහපි ගහපි මරපි මරපි මරපි කියලා කතා කරනවලු ගිරවා. රජුරෝ බය වෙලා හිටියලු ඔක්කො කවුද කියලා බලන්න ගිරවේ. බලනකොට වරුන් ගන්නයි බකයි. එහා පැත්තට ගියාට පස්සේ එන්න පැම් පහසු කරන්න වතුර ටිකක් බොන්න කියලා ඒ ගිරව කතා කරනවා. බලන්න ඌ හැදිලා තියෙන අරණ්‍යයක දෙන්නම එක කූඩුවෙන් කැඩිච්ච ගිරව් දෙන්න. හැදිච්ච ස්ථාන දෙකේ හැටියට සම්පූර්ණ කතන්දර දෙකක්. මේක තමයි අපටත් වෙලා අපි ගත්ත මේ සංඥාව නිසා අපකරා පැමිණ හැම කෙනෙකුටම කල්ැතු අපි දාලා තිනවා මෙයා මෙහෙම කෙනෙක් ඔයා ගැන මට කියලා දෙන්න ඕනේ නැහැ මෙයා එහෙම තමයි කියලා අපිට කවදාකවත් ඒ දාපු සංඥාව ඉක්මවල බලා ගන්න බෑ ඉක්ම වුණොත් අපි ගිහිල්ලා පිස්සු කියලා කියලා බේත් බොමු. අපි දැකපු එක වෙනස් වුණොත් මේ දාපු සංඥාවක් මේ තියෙන කියලා දන්නේ නැතුනොත් සයිකියාට්‍රික් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ කවුන්සලින් කරනවා. ෆ්‍රී ඇසෝසියේෂන් ගන්නවා. එහෙම නැත්නම් මනසට බේත් බොනවා. ඒ තරමටම සංඥා ගොඩක ඉන්නේ කියන එක බුදුචානන්සේ පෙන්නලා දෙනවා. ඒ සංඥාව පොඩ්ඩක් වෙනස් කරාට පස්සේ අපි අතරතුර වෙනස ඒක ඔය දික්ටි සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි කියන එකේදී Taman සතිය දිහා බලන හැටි. සතිය කියන එක දිහා අපි දක්වන ආකල්පය ඒක වෙනස් වෙන හැටි. සතිපට්ඨාන සතියේදී ඉඳලා ඉන්ද්‍රිය සතියට යනකොට සතිය පිළිවන් සංඥා වෙනස් වෙන හැටි. ඉන්ද්‍රිය සතියක ඉඳලා මේක බල සතියකට නැත්නම් සති බලයක් බවට පත් වෙනකොට සතිය කෙරේ තියෙන සංඥා වෙනස් වෙන හැටි. ඊට පස්සේ සති බලය සති බොජ්ජංගේ බවට පත් වෙනකොට ඒක පිළිබඳ අපේ සංඥා වෙනස් වෙන හැටි. ඊට පස්සේ බොජ්ජංග සතිය මාර්ගංග සතියක් වඩපත් වෙනකොට අර කලින් අපි සතිය කියලා හිතාගත් එක පිළිබඳ සංඥාවේ පුදුමාකාර විපරිණාමයක් සිද්ධ වෙනවා. ඉතින් අපි සතිය කියන්නේ මේකයි කියලා නිත්‍ය සංඥාවක වුණා නම් අනිත්‍ය සංඥාව කියන එක දන්නේ නැතුව අපි කවදාකවත් දියුණු සතියක් වෙනකොට බාර ගන්න කැමති නැහැ. මොකද අර දන්න දෙයට වෙනස් නිසා. ඒක නිසා මුළු පද්ධතියම ලෝකේ යන්නේ නිත්‍ය සංඥාව. සරුවචනාංශේ ගිරිමානන්ද සූත්‍රේ පටන් ගන්නකොට කියන්නේ අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා කියලා පටන් අරගන්නේ පංච උපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විහෙරති. අපි මේ ගත්ත සංඥා ස්කන්ධය නිත්‍ය සංඥා වින්න තාකල් සංසාරේ. මේක විනාශ වෙනවා. අපි එක එකනට දීලා තියෙන නම් වණක් අපි දීපු නංවනන් අනු අපි අඳුනා ගන්න හැටි දිහා බලනකොට අපි මේ රූකඩ හෙල්ලනවා වගේ නටවිල්ලක් නටවන. මේකට හේතු වෙන්නේ සංඥා ස්කන්ධය කියලා දන්නේ නැත්නම් බලන්න අද ලෝකේ තියෙන වෙළඳ ප්‍රචාරය. වෙළඳ ප්‍රචාරය තන්නේ ක්‍රම කරන්නේ අපි අපි සංඥාවකින් කරකොල දාන එක. ඕනෙම බඩුවකට මිල ගෙවනකොට 140ක් අපි ගෙවනවා ඒකේ වෙළඳ ප්‍රචාර සඳහා. ඒ වෙළඳ ප්‍රචාර වලින් කරන වැඩ ලෝකේ කරන නොමග යැවීම වැඩියෙන්ම කරන්නේ රූපලාවන්‍ය මධ්‍යස්ථාන. අද ලෝකේ වැඩියෙන්ම ලෝකේ නටවන්නේ නලවන්නේ රූපලාවන්‍ය. ඒකෙන් තමයි ඇමරිකන් ගවර්න්මන්ට් එක වෙනස් කරන්නේ. ඇමරිකන් ගවර්න්මන්ට් එක තමයි රිජීම් චේන්ජ් එක කරන්නේ ඕන ඕන තැන් වලට ඕන එක දාගන්නවා. ඒ තරමටම අපි අද ඉන්නේ නිකම් ආලවට්ටමක නැත්තම් අවාපෑමක නමුත් අපිට ඒක ගැළවිලා යන්න බැරි තරම්. ඒ නිසයි අපිට මේ බලපු ආනාපානය වෙනස් වෙනකොට අපිට හිතමනා වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ කියලා කියන්නේ. මට මේ කහ පාට පේන්නේ ඇයි කියලා අහන්නේ. මට මේ නිල් පාට පේන්නේ කියලා කහ පාට කියන්නේ සංඥාවක්, නිල් පාට කියන්නේ සංඥායි. ඒක වෙනස් වෙන එක තමයි භාවනාව කියන්නේ. අපිට ඒක බෑ. ඊයේ කහ පාට පේන්නවනේ අපේ අම්මට කහ පාට පේන්නවනේ මටත් කහ පාට පේන්න ඕනේ භාවනාවයි. මට නිල් පාට පේන්න ඕනේ. ඉතින් ඇමරික මේ මේ නිව්සීලන්ත ගියාට පස්සේ ඉතින් අලුතෙන් ආපු යෝගාවචරෙක් කිව්වලු මට හුඳුවට එලි පෙනිපෙනී තිබ්බා. කහ එලි ආලෝක පහරනවා මේ දැන් පේන්නේ මොකද කියලා. ළඟින් එක කෙනෙක්ව ලයිට් බිල ගෙල නැති ඇති කියලා. ලයිට් බිල ගෙවන්නේ කිව්වා. ඉතින් අර මනුස්සට හොඳටම කේන්ති ගිහිල්ලා. එලි පේන්නේ නැහැ ඉතින් මේ නිකම්පත් වෙන්නේ නැහැ. they like the apple yeah. මේ භාවනා කියලා මොකද්ද අවබෝධ කරන්නේ ඇති හැටි දකින්න නෑ මේ ආලෝක බලන්නයි භාවනා කරන්නේ. ඉතින් ආලෝක බලන්න ඕක සිම්පල් වැඩක් නේ තියෙන්නේ. හොඳ බ්‍රයිට් ලයිට් එකක් ගාඩු ගෙලින්න ගත්තම හම්බ වෙන ආලෝකය. මං කියවලා තිනවා ක්‍රිෂ්ණමූර්තිගේ කියම එයා කියලා තිනවා ඉඳගත්තාම ආලෝකයක් පෙනේ ඉවර වෙනකම් බලපන් එදාට නිවන් දකින්නයි කියලා. ඉඳගත්ත ගමන් පේන්නේ ආලෝකයක්. ඔක ඉවර වෙනකම් බලපන් නිවන් දකින්න. අපි එමනේ අපි ආලෝකය ඉල්ලගෙන බලන් දානවා. ඉතින් පිස්සු හොඳ එක හම්බ වෙනවා එතකොට. සාමාන්‍ය පිස්සු නෙවෙයි හම්බෙන පිස්සු හොඳ එක. ඒක තමයි කියන්නේ අපි පටන් ගන්නෙ දෘෂ්ටියකින්. ඒකට සංඥාවට අපි පටලව ගත්තට පස්සේ ඒක හම්බ වෙනකන් ගුරුවරු වෙනස් කරනවා, කමටහන් වෙනස් කරනවා, මධ්‍යස්ථාන වෙනස් කරනවා. අර පොතේ දැක්ක මේ සංඥාවට ගැළපෙන දේ හම්බ වෙනවා. ඒක නිසා කොච්චරක් අපි නැට වෙනවද කියලා නැත්නම් අපි නූල් සූත්‍රේ වැඩ කරනවද කියලා දැනගන්න දෘෂ්ටිවලදී සංඥා චිත්ත දිට්ඨි කියන මට්ටම තමයි කෙනෙක් පිරීම සිද්ධ වෙන්නේ. ඉස්ලාම කෙනෙක් පටලවන්න පුළුවන් තැන තමයි සංඥාව. එයාට දැනගත්තොත් මේක සංඥාවක් කියලා එයාට හිතා ගන්න පුළුවන්. මේක මනෝපුබ්බංගමයි, මනෝසෙට්ටයි, මනෝමය යෝග ගැන ඔච්චර ගණන් ගන්න එපයි කියලා. නමුත් එයා යම් හේයකින් නෑ නෑ මේක යමක් පණවිඩයක් තියෙන. මේක මොකක් හරි මේකේ කියවෙන දෙයක් තියෙනවා කියලා මේ සංඥාව ඇල්ලුවොත් නැවත නැවත ඇසුරු කරනකොට ඒක චිත්ත මට්ටමට නගිනවා. චිත්ත මට්ටමට නගිනකොට එයා සනීප කරන්න බැරි මට්ටමකට යනවා. එයා ඒක දැඩිසේ අල්ලනවා. ඒත් කියනවා ඒ මට්ටමේදී බුදු කෙනෙකුට පුළුවන් කියලා තේරුම් කරලා දෙන්න මේ බහු බෝධයක් පරිදි විදිහට ආශ්‍රය කරපු නිසායි ওই විකෘති ඇති වෙලා තියෙන කියලා සංඥා චිත්ත මට්ටමේ පුළුවන් කියලා. නමුත් ඒක තව දුරටත් ඇබ්බැහි වුණොත් දිට්ඨි මට්ටමට නම බුදු කෙනෙකුටවත් බෑ. බුදු කෙනෙකුටවත් බෑ. සරුවචනන්සේ ඉන්න කාලෙම ඔය පේස කියලා මිනිස්සෙක් මේ වගේ වෙලාවක ඇවිල්ලා සරුවචනන්සට වන්දනා කළා කියනවා ස්වාමීන් වහන්සේ සිල් සමාදන් වෙලා ඉන්නේ. මම මේ අස්සු වෙලඳන් කරන කෙනෙක්. අස්සු দমনය කරගෙන ඇවිල්ලා තැන් තැන් වල විකුණනවා. මේ කියලා බුදුරජාණන්සේට මේ බොහොම ගෞරව සම්ප්‍රයුක්ත උපාසක කෙනෙක් විදිහට පිළින කරනවා. හොඳයි සරුවචනන් සඳහන් කරලා තියෙනවා පේස මේ ලෝකේ මේ පුද්ගලිය જાති හතරක් ඉන්නවා. අත්තන්තප පරන්තප අත්තන්තප පරන්තප නාත්තන්තප න පරන්තප කියලා කියනකොටම පේස්ස කියනවා අනේ ස්වාමීන් වහන්සේ බඩ ගොඩාක් තියේදී මං ආවේ මේ මට යන්න අවසරයි කිය. උදන් කියන හොඳයි කිය. වෙන මොනවා කියද? ඊ ගමම්ම ආනන්ද හැමරෙල්ල වන්දිනකොට කියනවා ආනන්ද මේ මනුස්සයා මේ බණ ටික අහන්න හිටියානම් නිවන් දකින්න. සෝවාන් වෙන්න පින් තියෙන මිනිස්සෙක්. නමුත් මෙයාට මේ හදිසි වැඩ මේ පොඩි දේ නිසා අට ගන්න බැහැ. ඒකට ආනන්ද සාංශය අපි වෙනුවෙන් වැඳලා අවසරයි සරුවචන් වහන්සේ මේ ශාසනය වෙනුවෙන් ඔබ වහන්සේ වදාරන්න කැමැතික වදාරන්නයි කියලා සිවුරේ කාන්ත කරලා ධනබිමැල්ලා ඉල්ලුවට පස්සේ ඔය කරන්දක සූත්‍රය දේශනා කරන සරුවචන් ආදී. ඒ නිසා සරුවචන් වහන්සේ නමකටවත් ඕනකම තිබුණත් මේ දෘෂ්ටි වරද්දාගත් එක නා හදන්න බෑ. ඒ නිසා ඒක මහා භයානක දෙයක්. ඒ නිසා අපි කාගේරි දෘෂ්ටිකට අත තියන්නත් එපා. ඒ වගේම හිතන්නත් එපා මම ළඟ දෘෂ්ටියක් නැතුව මම ඉන්නවයි කියලා. මොකද දෘෂ්ටියක් නැත්නම් අපි මෙහෙවන්නේ මොනම දෙයකට. හැම මෙහෙවීමක් කරාම නැත්නම් හැම චේතනාවක් කරාම හැම සංස්කාරයක් කරාම යට පැත්තෙන් දික්තියක් තියෙනවා. ඒ නිසා අපි චේතනාපූර්වක කරන හැම වැඩකම ගන්ධස්තරයක් තියෙනවා. ඒ කියන්නේ මොකක්ද ඕනියයි පැත්තක් වැඩ. ඒ වැඩ කරන්නේ නැතුව අල්ලන්න බෑ ඒක. ඒ නිසා ක්‍රියාත්මක වෙන හැම වෙලාවකම ඒ ක්‍රියාත්මක වීම සඳහා මෙහෙයුම මොකෙන් දෙන්නේ කියලා බලන්න. ඒක හොඳම වැඩේ ඒ ක්‍රියාත්මක කරන වැඩ ඔක්කොම නැතුව හොඳට කය තැම්පත් කළ එක තැනක ඉඳලා හිතාමතා කරන වැඩ නැතුව හොඳට පිටිය සකස් කරගන්නවා. සකස් කරන හිතාමතා කරන දේ සා නැති දේ වලට යන්න අරින්න ඕන. නටන්න අරින්න ඕන. පිටිය දෙන්න ඕන. දුන්නාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. හිතවිලි එනවා. ලක්ෂ කෝටි ගාණක් යනවා. මත් එක හිතවිල්ලක් හිතන හිතවිලි නෙවෙයි හිතෙන හිතවිලි. ඒකට එයාට කියන හිතෙන හිතවිලි කෙලස් නෑ ගණන් ගන්න එපා හිතන්න එපා. හිතුවොත් වග කියනවා. ඊට පස්සේ සද්ද ඇහෙනවා. ඒක සද්දයක්වත් මට ආමන්ත්‍රණය කරන සද්ද නෙවෙයි. ගණන් ගන්න එපා. මේ ලෝකේ සද්ද තියෙනවා. ගණන් ගන්න වේදනාව එනවා. කොච්චරක් ඉවසන්න පුළුවන්ද? මේ ශරීරය කියන්නේ වේදනා කැදැල්ලක්. ඒක නිසා යුවට කරදර වෙන්න යන්න එපා. මේ වේදනා දුරු කරන්න හෝ නැති කරන්න අඩු කරන්න චේතනා පහල කෙරුවොත් වේදනාවමෙන් චේතනා පහල වෙනවා පුළුවන් තරම්. දරා ගන්න පුළුවන් තරම්. වේදනාව ඉවසගෙන ඉන්න කියලා බලනකොට තියෙනවා අපි මේ භාවනා නොකරන මේ තුනත් එක්කම රණ්ඩු කරනවානේ. හිතවිලි එනවා කියලා රණ්ඩු කරනවා, වේදනාව වෙනවා කියලා රණ්ඩු කරනවා, සද්ද ඇහෙනවා කියලා රණ්ඩු කරනවා. නමුත් ඒවා එකක්වත් සචේතනිකව සසංකාරික සවිඥානික දේවල් නෙවෙයි කියලා දැනගන්න කොච්චරක් අපි මුලින් ඉඳලම චේතනා නොකරන අදිෂ්ඨාන කරන යන්න ඕන. ඒක හුඟක් වෙලාට සිද්ධ වෙන පරියංග බහනාව විතරයි. ඒ නිසා එතෙන්ට ආවට පස්සේ සචේතනික දේවල් එන්න එපයි කියන්න එපා. අචේතනික දේවල් එන්න එපයි කියනවා පිටිය දීලා බලාගෙන ඉන්න. ඒක හරියට හොරෙක් අල්ලන්න රහසොත්තු සේවාවේ එක්කනේ සාමාන්‍ය පාරිභෝගිකෝගේ ඇවිල්ලා මේ සුපර් මාකට් එකේ ඉන්නවා. ඉතින් හොරා නිසිසේ හැසිරලා මොනවා හරි හොරකම් කරනවා දිහා දකින්නකොට එයා දන්නවා මෙයා තමයි වැඩකාරයා කියලා. කවදාවත් අල්ලන්න යන්නේ නැහැ. මොකද මේ රහසත්වයේ කරනට හොරු අල්ලන්න අයිතියක් නැහැ. එයා තව සැරයක් බලනවා. තුන්වෙනි සැරේ බැලුවට පස්සේ පොලිසියට කියනවා අවල් වෙලාවට මං එන්නම්. පණිවිඩයක් දෙන්නම් ඇවිල්ලා අහවලා ගන්න. එතකොට මේ මිනිස්සයා හොඳටම එක නෙමෙයි දෙක නෙමෙයි තුන සැරයක් හොරකම් කරලා. ආන් මේ වගේ තමන්ගේ හිතට ගෙවදින මේ හොරු ටික සසංකාරිකෝ එන ටික දිහා බලාගෙන ඒ එන හැම සංස්කාරයක් පිටිපස්සෙම ওই වගේ සංඥාවක් වැඩ. ওই වගේ න්‍යාය පත්‍රයක් වැඩ. ওই වගේ දෘෂ්ටියක් වැඩ. ආන් එක දිහා බලන්න අපි අපි කෙරේ කොච්චර විවේචනාත්මක වෙන්න ඕනද? ඒ දික්ටිගත වෙච්ච මිනිස්සයා තමන් ගැන බලන්න කැමති නැහැ. විශේෂයෙන්ම ඉඳගෙන ඉන්නව බලන්නත් කැමති නැහැ. එයා බලන්නේ මේක බුදුන් වහන්සේ ඇවිල්ලා මාව නිවන් දක්කයි. මං දන් දුන්නාම මං නිවන් දක්කයි. එහෙම නැත්නම් අර කුසලයේ කරපුවාම මේ පින ලැබේ. කද්දාවත් ඒ සිද්ධිය සිද්ධ වෙනකොටම ඒ මෙහෙවීම නැත්නම් ආසන්න කාරණාව එනනම් මොන වගේ සංඥාවකින්ද මේ වැඩේ යන්නේ කියලා Taman දිහාම පිට කෙනෙක් වගේ බලන බැල්මක් පුදුරජනාච මේකදී යෝජනා කරනවා. පරතෝ සංකල්පේ කියලා. සක්මනේ යnderින්ද පිට කෙනෙක් බලාගෙන වගේ යනකම් එහෙම නැත්නම් අනායාසයෙන් සක්මනේ යනවා. Taman බලාගෙන ඉන්නවා Taman දිහාම. Taman දත්ම දිනවා. මදින දිහා ඒ යාන්ත්‍රේ වැඩ කරන හැටි දිහා බලාගෙන ඉඳ මම මම කොහොමද මේක කෙරෙන්නේ කියලා. වැසිකිලි කරනකොට බලන්න. කැසිකිලි කරනකොට බලන්න. මූණ හොදනකොට බලන්න. අතපය හොදනකොට බලන්න. පිඟාන කෝප්පය හොදන බලන්න මේ යන්ත්‍රේ වැඩ කරන හැටි. ඇබ්බැහියට යන්නේ ඔක්කොම. දැන් ওই මීමැස්ස වැඩ කරනවා ওই මීමැස්සන් අතර තියෙන sannivedanaye ওই ටෙලිකොමියුනිකේෂන් ඩිපාර්ට්මන්ට් එක උගන්වපු එකක් නෙවෙයිනේ. ඒ වගේ මීමසන් අතර තියෙන ඔය උසස් පහත් තත්ත්ව එකක්වත් කවුරුත් උගන්ලා නැහැ. මීමසක තියෙන මීමසි පොදියක තියෙන මේ මේ තුලණය මේ මොනම ආණ්ඩුවකටවත් ගන්නත් බෑ. ඔක්කොම සාජාසයෙන් ඇවිල්ලා තියෙන්නේ. වේයා දැන් අවුරුදු කෝටි ගාණකට ඉස්සෙල්ලා ෆංගස් වවලා මේ ඩිලීර වවලා හොතෝ පෝෂ්‍ය ආහාර හදාගෙන වේ රැජින සාමාන්‍ය සතා වගේ දහ ගුණයක් ලොක් කරන හැටි ඌ දන්නවා. අපි තාම දන්නේ නැහැ. මීමැස්සා රොයල් ජෙලි එක හදලා එකෙකුට කවලා ඒක රැජිනියක් බවට අර වගේ හතර ගුණයක් ලොක් කරන හැටි තාම අපි දන්නේ නැහැ. ওই මහා ලොකු මනුස්සකම් අපි ළඟ තිබුණාට. ඒ ඔක්කොම පුරුද්දට යන දේවල්. ඒ නිසා අපිත් මේ යන වැඩේ සංසාරගෙන පුරුද්ද. ඒක දිහා බලහනින්ද හරියට තමන්ගේ ආමංගල්‍ය දිහා තමන් බලලා අනිච්චාව තදංකාරා උපාද වය ධම්මිනෝ කියනකොට වෙවුල නැටි බලන්න. සහලවන හැටි අම්මෝ කතා කරන්නවත් එපා අභාග්‍ය සම්පන්න දේවල් මරණය ගැනීම කතා කරන්න එපයි කියලා බටහිරට ඔළුව දාලා බුදියන්නත් එපයි කියන. මම දැන් අපේ අම්මා ඉන්නකොට මට කියලා තිනවා ওই පැත්තට බුදියන්න හොඳ නැහැ. ඒ මිනිහක් දාන පැත්ත කියලා. මම හොරෙන් බැලුවා මොකක්වත් වෙන්නේ නැහැ. නැගිනීර දැම්මයි බටේර දැම්මයි කියන නිින්ද යනවා. නමුත් අපි මේ අපේ දිහා බලන්න කැමති නැති ඇයි. මේ විදිහට බලනවා නම් හිතන්න කවදා හරි Taman දිහා මේ Taman නටන නාඩගම කලින් හදපු DVD එකක් බලනා වගේ දෙල්ලමක් මේකේ තියෙන මොනම දෙයක්වත් අපිට කරන්න දෙයක් නැහැ. ඔක්කොම දැල්සුම් වෙලා තියෙන්නේ. මේක දිහා බලන්න ඉන්නවා නම් තව කෙනෙක්ගේ වැරද්දක් දැකලා දොස් කිය හැකිද කියලා බලන්න. Taman දිහා මේ රූපේ මට ඕන විදිහට පාත් ගන්න බෑ. මේ වේදනාව සැප විතරක් හෙව්වට කවදාහකවත් ඒකට ඔක්කත් එහෙම හම්බෙලා නැහැ. සැප දුක දෙක ලෝකේ රිය සකල එක පෙරලේ. මේ සංඥා සංග්ලාස් දාගෙන ඔක්කොමලා ඉන්නේ. ඉතින් කට්ටි කුඩ හොයනවා. සංස්කාර කියලා මොන්නම දෙයක් අද්ද බුලත් කොලයක් හම්බෙච්චාම කොන්දේ කඩලා කන්නේ ඒ මොකද ණයා ගේනකොට ඒකේ විස තියෙනවා. වැටකුළු වෙනකොට ධාරේ කපලා ඒක වෙනම උයනවා වැටකුළු වෙනම උයනවා මේ ගෑනුන්ගේ කෝලම් අලු කෙහෙල් ගෙඩිය පොත්ත කපලා ඒක වෙනම බදිනවා අලු කෙහෙල් ගෙඩිය වෙනම උයනවා මේ දෙකම දාලා කාබන් රිලව් කන්නේ එහෙමනේ උන්ට කැන්සර් එන්නේ නැහනේ පාන් පෙත්ත කපන උඩු පැත්ත කපලා පැත්තක දාලා මැද ලිල්ල විතරක් දෙනවා පාංජායම් ගාලා ගෙඩිය පිටින් කාපියව මොකුත් වෙන්නේ නැහැ එතකොට මොන සූප තාත්‍රයක්වත් නැහැ දින දෙක කාපන් මොනම තාලෙන්වත් බෑනේ. මොනම තාලෙන්වත් බෑනේ. ඒක නිසා හිතන්නේ මෙහි ඉන්න දවස් 7-8 කවුරු හරි වෙන බතක් කනවා කියලා මම පොඩි සෙල්ලමක් නෙවෙයි. අපිට ඕන විදිහට උම්මලකට දාගන්න බෑ. අපිට ඕන විදිහට ලුණු දාන්න බෑ. අපිට ඕන රතුළුණු මන්නම් උඩට ගිහලා රතුළු තියා හොරෙන් ඉල්ලගෙන කනවා. මේකට පුරුදු වෙනවා කියන්නේ පොදු දෙයට පුරුදු වෙනවා කිව්වහම කොච්චරක් අපේ සංස්කාර අතාරින්න ඕනද කියලා. බුදුරජාණන් අපිට කිව්වේ සාංගික වෙයලා සමෝසේ බෙදාන කාපලේ එක්කිකුටවත් බෑනේ. ඉතින් ඒක සඳහා කරන උත්සාහයේ පවා මේ සකස් කිරීම වලින් තොරව ප්‍රතිසංස්කරණ වලින් තොරව ඒකට කියනවා මේ අංග සංස්කරණ කියලා. තොරව එන විදිහට පාවිච්චි කරන්න කියන ජීවිතේ කොච්චර අහිංසකද කියලා බලන්න කොච්චර සරලද කියලා බලන්න කොච්චර සංකරතාව වලින් අඩුද කියලා ඇයි අපිට මේක පොඩි දරුවන් උගන්වන්න බැරි ඒකට අම්මලාට තාත්තලාට නම්බුවක් නැහැ අනේ අර පොඩි උන්ගේ ලස්සන ජීවිතේ කාබාසිනියා කරලා උන් හරියට මේ හතරස් කරලා හදන්න හදනවා මේ පෙට්ටියට දාලා පැක් කරන්න පුළුවන් වෙන්න විදියට. ඒක නිසා තමනුත් පොඩි එකෙක් විදියට සලකලා තමන් කටයුතු කරනකොට ඒක දිහා හොඳට බලනින් අම්මා තමන්ගේ කුරුඳුලේ දරුවා දිහා බලා ඉන්නා වගේ බබාට සක්මන් කරන්න නැරලා බලනින්. භාවනා කරනකොට මේක වාඩි කරලා හොඳට පట్టලව බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. කවුරක්වත් හිතන්නේ කවුරු හිතන්නේ නැහැ විශේෂ සමීකරණයක් ඇති එහෙම ඉන්න බලන්න දෙයක් ඇති කියලා බලන්න දෙයක් නැහැ බලන්නේ පේන දේ. ඇවිදිනකොට බලන්න පේන දේ. ඉතින් එතකොට බලන්න ඔය කියන ඔය හෝති තථාගතෝ පරම්මරණ අන හෝති තථාගතෝ පරම්මරණ නැහැ. තමන්න පේන්න පටන් ගන්න මේ යථාර්ථයේ වර්තමාන කිසිම දෘෂ්ටියක් නැහැ. අතීතය කියන්නේ දෘෂ්ටියක් අනාගත කියන්නේ දෘෂ්ටියක් වෙන කෙනෙක් දිහා බැලුවොත් දෘෂ්ටියක් වෙන තැනක් ගැන හිතුවොත් දෘෂ්ටියක් වර්තමාන මොහොතේ නැහැ නිසා අපි දෘෂ්ටි නැති වර්තමාන මොහොතට නිකන් ලුණු කැඳ තරම්වත් සලකන්නේ. ඇල්ලතුර තරම්වත් සලකන්නේ. ඒකට වෙනුවට වෙන වෙන දේවල් කරනවා කියන අපේ තරම මේ දෘෂ්ටි රසමසවුලට බැඳිලා ජීවත් වෙන්නේ. ලෝකේ කියන්නේ හැටි මෙහෙමයි. නමුත් සරුවචනාංශේ තදංග වශයෙන් මේ දෘෂ්ටි කඩන හැටි තමයි කියන්නේ වර්තමානයේ පවත්වන කිසිම චිත්තක්ෂණයක මේ කියන දිඨානුසේ නැහැ. ඒ නිසා ඒක රස නැහැ. එනිසායක නීරසයි ඒකාකාරී කම්මැලි නිසා ඒකාකාරීකම කම්මැලිකම එනකොටම දැනගන්න මේ දෘෂ්ටි නැති තැනට යන්නේ අපි විහිං එක බාධා කරගන්නේ මං හෙට එහෙම බාධා කරගෙන තෝ දිගට ඉන්න ඕනේ කියලා ඒ දෘෂ්ටානුසේ නැත්නම් දෘෂ්ටිය පිළිබඳව මේ අනුසේ ධර්ම පිළිබඳ කරන වැඩේට බුද්ධ ඥානසේ දීලා තියෙන නම ආර්ය පරිශ්‍රණිය කියන්නේ තමන්ම මේ වැඩේ යnderලා තමන්ම මේක දිහා නිරීක්ෂණය කරනවා පිට කෙනෙක් බලනවා වගේ. එතකොට බුද්ධම අහිංසකමක් තියෙනවා. ඒ වගේ විතරක් නෙවෙයි සියලු මිනිස්යන් කෙරෙහි වර්ග ભેද මොනක්වත් නැතුව manussකම මතුවෙන්න පටන් ගන්නවා. ඉස්සල්ලාම තමන තමන් මිනිස්සෙක් වෙන්න ඕන අඳින්න යන්න එපා. අඳින්න ගිය ගමන් ඔය දිඨානුසේ හරහා අපි අඳ ගන්නවා. අනුන් අඳන්නත් යනවා තමනුත් අඳ ගන්නවා. ඒ වෙනුවට අපිට කරන්න තියෙන අපි මේ දී ඉන්න දෘෂ්ටිය තේරුම් අරගෙන පුළුවන් තරම් සරල වෙලා පුළුවන් තරම් වර්තමාන මොහොතට එළඹිලා පුළුවන් තරම් අහිංසක වෙන්න පටන් අරගත්තොත් අපිට මේ ඍජු මාර්ගය, කෙටි මාර්ගය ඔය කියන තරම් ඈත නෙවෙයි කියලා තේරෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒ සඳහා අර කලින් කියන රාගානුසය, පටිඝානුසය පහු කරගෙන ටිකක් එන්න ඕනේ. එතකොට තමයි මේ ධිට්ඨි පිළිබඳ අවබෝධ කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. ඒක ඉදිරිපත් කළ තියෙන නිසා ඒක ඒක න්‍යාය ක්‍රමයේ හැටියට ඒ නිසා හැම වෙලාවෙදීම හැම චිත්තක්ෂණයක්ම කණ්ණාඩියක් ඉස්සරහා ඉඳගෙන පිළිඹුව බලා ඉන්නා වගේ තමන්ගේ ඒ ක්‍රියාකාරකම් හිතමතා කරන හෝ සිද්ධ වෙන දේවල් ඒ බලාන සිටීමට අපි කියනවා සතිය කියලා සිහිය කියලා එළඹ සිටි සිහිය කියලා අප්‍රමාදය කියලා ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් ඒ වඩන අප්‍රමාදයේ සතිය වැඩිවීමට හේතු ආසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිළු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා